ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ශීර්ම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතං භාවිතාච රාහුල භික්ඛු ආනාපාන සතින් භාවිතා බහුලී කතා මහප්පලා හෝති මානිසංසා ඉද රාහුල භික්ඛු අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිශීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං අනිධාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වර මේ භාවනා වැඩමුළුවට මූලික මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ මහා රාහුල වාද සූත්‍රය. ඉතින් ඒකේ ප්‍රධාන උගන්වීම තියෙන්නේ මේ ආනාපාන සතිය පිළිබඳව විස්තරයක්. නමුත් ඊට සමාන්තරව දස ධම්ම සූත්‍රයේ දස ධම්මනේ දස සංඥා සූත්‍රයේ සතිපට්ඨානේ ආදී එනත ආනාපාන සති සූත්‍රය ආදී බොහෝ තැන්වල මේ සර්වචනාසි උගන්වීම් කොටාසේ දැක් ගන්න පුළුවන් ත්‍රිපිටකයේ හදාරණයට මේකේ මේ ආනාපාන සති කතාවට බැසගන්නේ ජවනිකා කීපයකින් ප්‍රථමයෙන්ම සිද්ධ වෙන්නේ සර්වචන් වහන්සේ පින්නපාතේ වඩනකොට රාහුල පුංචාම්ද්‍රෝ ඒත් එක්ක පිටිපස්සේ පින්නපාතේ වඩින ජවනිකාවකින් එතනදී ඒ මනරමණීය දර්ශනයේදී බලලා අටුවාචාරින් වහන්සේ පවා විස්තර කරනවා ඒක කෙනෙකුට බොහොම හැඟුම්බර වෙන సౌందర్యාත්මක දර්ශනයක් බුදු පියාණන් වහන්සේ පිටුපස පුංචි රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ පිටපතේ වඩනවා. ඉතිගිතිනේ සුන්දරත්වයේ හරහා සර්වචන් වහන්සේ යම් පාඩමක් උගන්වීමක් කටයුතු බව තේරුම් අරගෙන දෝ පිටිපස්සේ හැරිලා රාහුල පුංචි ආන්දරන්ට කියනවා රාහුලේ මේ පේන්න තියෙන මේ රූපේ පිළිබඳව 11 ආකාරයකින් බලන්න ওই సౌందర్యාත්මක පැත්ත විතරක්ම නෙවෙයි බැලිය යුතු හැම 11 ආකාරයකම බලන්න බලලා ඒ વિશે ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන ස්වરૂපය අත්දැක ගන්න බලන්න කියනවා එතෙන්දී රාහුල ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ මේ පාරේ පින්නපාති වඩීදී අහනවා. එහෙම බැලිය යුත්තේ රූප දිහා පමණමද කියලා. එතෙන්දී බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා රූපය වගේම වේදනාදියත් සංඥාදියත් සංස්කාරදියත් විඥානදියත් බලන්න ඕනේ. ඉතින් එතකොට ඒක විශාල පාඩමක් අභ්‍යාසයක් වගකීමක් ධූරයක් පාඩපත් වෙනවා. රාහුල පුංචාම්තුරෝ පිටපාත ගමන් නැත කරලා එතරම් තියෙන ගහක් යට වාඩි වෙලා මේ කියන කාරණාවට හිත යොදනවා. එimhe ඉන්නකොට සාරිපුත් මහ ස්වාමීන් වහන්සේත් ඒ මගම ඊට පස්සේ පිටපාත වඩනකොට මේ පුංචාම්තුරෝ භාවනා කරනවා දැකලා ළඟට ගිහිල්ලා මතක් කරනවා ආනාපාන සතින් රාහුල භාවිතා බහුලී කතා මහප්පලාවෝති මහානිසංසා කියලා. රාහුල හාමුදුරනේ මේ ආනාපාන සති භාවනාව යම් කිසි කෙනෙක් වඩනවා නම් ඒක මහත්ඵල මහානිසංස වෙනවා කිය. ඊට පස්සේ මේ භාවනා පරියන්කේ නැගිටලා දවසේ පින්ඳ පාතෙන් පස්සේ රාහුල හාමුදුරන්ට පින්ඳ පාතයක් එදා ලැබෙන්නේ නැහැ. සර්වචන් වහන්සේගේ පින්ඳ පාතෙන් පස්සේ රාහුල පුංචි හාමුදුරු මුද්‍රජාන වහන්සේ ළඟට ගිහිල්ලා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියපු පණිවිඩය සුද්ධ කර ගන්නවා. කතම් භාවිතාච බන්තේ කතම් බහුලී කතා ආනාපාන සති මහප්පලා හොති මහනිසංසක් කියලා. ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ කිසිය වඩන ලද කිසිය බහුලීකృత කරන ලද ආනාපානය මෙලෙස මහත්ඵල මහනිසංස වන්නේද කියලා. එතකොට සර්වචන් වහන්සේ මේ මහා රාහුල වාද සූත්‍රයේ අන්තර්ගතය කතා ශරීරය විස්තර කරනවා. කෙලින්ම ආනාපාන සතියට උත්තර නොදී ප්‍රථමයෙන් ධාතු මනස්කාරයට හිත යොදනවා. පාඨවි ධාතු දිහා හිත යොදන්න. එතකොට තමන්ගේ ඉචිස් කොටාසේ මුල් විශ්ව ආදර්ශයට ගන්න පුළුවන් ආධ්‍යාත්මික උපාදින්න අච්චත්ත කක්කල කරිගත ගොරෝසු වශයෙන් කියන මේ කොටස් විශ්ව ඒක හරියට තේරුම් අරගත්තොත් ඒකේ තියෙන ඒ කක්කල ගතිය, ගොරෝසු ගතිය, සියුම් ගතිය, බර ගතිය, හැලු ගතිය, තද ගතිය, මෙලෙක් ගතිය කියන මේ ලක්ෂණ ටික ඒහා සමානවම අජත්ත කියාගන්නේ නැති බාහිරේ තියෙන පටවි ධාතුවලක් තියෙනවා. අජත්ත වෛද්‍ය පටවි දෙකේම මේ ස්වභාවික ලක්ෂණ වලින් සමානකමක් තියෙනවා. ඒ නිසා ඒ විදිහට යම් කෙනෙක් මේ අජත්ත බාහිර වශයෙන් තියෙන මේ පඩවි ධාතුව දිහා කල්පනා කරලා ලෝකයේ තියෙන මේසා විශාල පඩවි ධාතුවේ මේ බාහිර පඩවි ධාතුව විශේෂයි මට මම කියන හැඟීමක් නැහැ. මගේ කියන හැඟීමක් නැහැ. මගේ ආත්මය කියන හැඟීමක් නැහැ. ඒ නිසා ඒ වයින් අපිට කවදාකවත් දුකක් එන්නේ නැහැ. මේ බොහොම පොඩි කොටසක් මේ මම කියාගෙන මගේ කියාගෙන මගේ ආත්මය කියන කේසා ලෝමාන කාදන්තා කියලා නම් වණන් දීගෙන කටයුතු කරන කොටසෙන් තමයි දුක එන්නේ ඒ නිසා ඒ සංසන්දනය තුලින් පරිවි ධාතුව විශේෂයි පොදුවේ විරාගයක් වින්වීමක් නිරෝධයක් සිදු කර ගන්න පුළුවන් කියලා පරිවි ධාතුව විශේෂයි කල්පනා කරලා පාඨවි ධාතුව සවිඥානික ශරීරයක තිබුණත් අවිඥානික ශරීරයක තිබුණා. ඒක කවදාහකවත් Taman විතර පැමිණෙන හොඳ නරක දේවල් විශේෂයි. පෙලෙන්නේ නැහැ. තැවෙන්නේ නැහැ. පිළිකුල් කරන්නේ නැහැ. අන්නේ ඒහා සමාන හිතක් හදාගන්නයි කියලා පටවි සමන්චිත්තම් භාවේටි කියලා පටවි ධාතු මුල් කරන කතන්දරයක් කියලා දෙනවා. ඊට පස්සේ ආපෝ ධාතු මුල් කරන කතන්දරය කියලා දෙනවා. තේජෝ ධාතුව සම්බන්ධ කරන කතන්දරය කියලා දෙනවා. වායෝ ධාතුව සම්බන්ධ කරන මේ කතන්දරේ පුංචි රාහුල හාමුදුරට එකම තර්ක දිගේ තමයි ගෙනියන්නේ. අජත්ත වෛද්‍යා කියලා වෙන් කරගත්තට ඒ ධාතු ඇතුලේ හිටියත් පිට හිටියත් එකම බති ගති එකම භාව එකම ස්වභාව එකම ධාතු ලක්ෂණ පෙන්වනවා. ඒ නිසා මේක මගේ කියලා ගන්නෙ නැතුව ඇතුලේ තියෙන වයි පිට තියෙන වයි ධාතු වශයෙන් බැලුවොත් ඒවා විශේෂයි මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියන ස්වરૂපයට ගන්න ලේසි මොකද බෞතරයට අපි දැනටමත් ඒක දිනු කරලා ඉවරයි. බාහිදාය තියෙන කොටසේ. අජත්ත කොටසේ තියෙන ටික තමයි අපිට මේක කරගන්න බැරි. ඒ නිසායි එකෙන් දුක් දෙන්නේ. නිසා ඒකටත් ඒ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන අර බාහිදාවට ඇති කරගත් ආකල්පය ඇති කරගත්තොත් මේ විශේෂ සමාන්ට දුකක් පීඩාවක් එන්නේ නැහැ. එතකොට ඇති වෙන හිත වායෝ සමචිත්තා පාතේට මොන ගඳක් දැම්මත් මොන සුවඳක් දැම්මත් ඒක එකෙන් පෙලෙන්නෙත් නැහැ ඒක එකෙන් දැවෙන්නෙත් නැහැ පිළිකුල් කරන්නෙත් නැහැ පශ්චාත්තාප වෙන්නෙත් නැහැ අතික වායු ධාතු වෙනස් වෙන්නෙත් නැහැ අන්නේ කතාව කරලා බුදුජාන් වහන්සේ ආකාශ ධාතුව ගැන ඊට පස්සේ මෙත්ත කරුණ මුදිතා උපේක්ඛා කියන හතර බ්‍රහ්ම විහරණ ගැන අසුභ භාවනාව ගැන අනිච්ච සංඥාව ගැන පුංචි මතක් කිරීමක් කරලා ඉවර වෙලයි මේ ආනාපාන සතිය කියන සාරිපුත්‍ර ස්වාමීන් මතක් කරපු කාරණාවට උත්තර දෙන්න. ඉතින් අපි මේ වැඩමුළුවේදී මෙතෙක් කරපු දේශනා අනුව ඒ රූපේ පිළිබඳව තියෙන කුලසාකාරයේ වගේ මහපෝතීජෝ වායෝ පටවි කියන දේවල් පිළිබඳව අපි මේ දවස් ටික සාකච්ඡා කරා මට හිතුණා ඊට පස්සේ මේ ආනාපාන සතිය සූත්‍රයේ අන්තිමන තිබුණාට ඒක අරගෙන සාකච්ඡා කරන ගමන් ඒකට අදාළ වෙන විදිහට මේ ආකාශ ධාතුව මේ මෙත්ත කරන මුදිතා උපේක්ඛා කියන අතර බ්‍රහ්ම විහරණ අසුභ භාවනාව සහ අනිච්ච සංඥාව අවස්ථානුකූලව යොදා ගන්නට ඒක සූත්‍රයේදී දිගහැරෙන ක්‍රමේ නෙවෙයි. නමුත් මම මේ මතක් කරන්නේ කාටවත් අතෙන් පටලවා ගන්න නෙවෙයි. අපිට ආනාපාන සති කොටස ඉස්සරහට ගත්තොත් අපි කල් තිබ්බ ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒවත් සාකච්ඡා කරලා ඒ සූත්‍රය අදාළ කරුණුත් ආනාපානයට සාපේක්ෂව ඉදිරිපත් කර ගන්න පුළුවන් වෙයි කියන අදහසෙනුයි මම මේම අද දවසේ මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ. එතකොට ඒ මාතෘකාවෙන් සර්වචන් වහන්සේ ආනාපාන සතින් රාහුල භාවනා භාවේහි ආනාපාන සතින් තී රාහුල භාවිතා බහුලීකතා මහප්පලාවෝති මහනිසංසා කියන ඒ සාරිපුත්‍ර සංස්කෘත වචනේ මතක් කරලා කතං භාවිතා රාහුල ආනාපාන සති මහප්පලා හෝති මහානිසංස කියලා මහරා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නපු නැති කෙලෙස වඩන ලද කෙලෙස බහුලීකත කරන ලද දිනු පවුණු කරන ලද ආනාපානයේද මේ විදිහට මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා සර්වත්‍යංශ අතිරේක ප්‍රශ්නයක් අහලා ඒ අතිරේක ප්‍රශ්නයට දීර්ඝ උත්තරයක් ලබා දෙනවා ඒ උත්තරේ තමයි මම අර කලින් කිව්ව විදිහට ආනාපාන සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රයේ එහෙම නැත්නම් සතිපට්ඨාන සූත්‍ර ආදී සූත්‍රවල සඳහන් වෙලා තියෙනවා. ඇත්තටම හුඟක් විස්තරයක් තියෙන ඔය ආනාපානේ සූත්‍ර පිටකේ නෙමෙයි තියෙන්නේ විනය පිටකේ. ඒකේ ඔය තුන්වෙනි පාරජික පාළිය විස්තර කරනකොට තාමත් සපටිනා හරිම ගැඹුරු විස්තරයක් ආනාපාන සතියේ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඒක මේ සූත්‍ර පිටක පමණක් කියන අයට හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒකේ ආනපනසතිය සුවිශේෂී ගුණ සුවිශේෂී මහානිසංස ආනිසංස විස්තර කරනවා. ඉතින් ඒකම තමයි දැන් මේ අපි ඉදිරියෙන් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ මහා රාහුල වාද සූත්‍රය හරහා. ඉතින් ඒ විදිහට ආනාපාන සතියේ යම් ප්‍රයෝජනයක් ගන්න නම් ඒ ගැන බලාපොරොත්තු වෙන්නා වූ භික්ෂුව හෝ යෝගාවචරයා ඒකට බාහිර පරිසර සකස් කර ගන්න ඕනේ අරඤ්‍යගත, රුක්ක මූලගත, ශුන්‍යාකාරගත කියන විදිහට. ඒ කියන්නේ ආනාපාන සතිය විස්තර කරන හැම තැනකම අනිකුත් භාවනාවට වැඩිය ਸਰවචනාංශයේ මේ පරිසරයේ විස්තර කිරීම අනිවාර්ය කරගෙන තියෙනවා. අනිකුත් භාවනා කරනකොට එම පරිසරය ගැන කතා කරන්නේ නැහැ. ඉරියව්ව ගැන කතා කරන්නේ නැහැ. ආනාපාන සතිය කරන හැම තැනකම ඒකට අදාළ බාහිර පරිසරයේ සහ ආධ්‍යාත්මික පරිසරයක සකස් කිරීම වැදගත් වෙලා තියෙනවා. ඒ පිළිබඳ සෑහෙන විස්තරයක් මම හිතනවා කවුරුත් වගේ අහලා ඇති. මේ වැඩමුළුවට මූලිකයෙන් දෙන භාවනා කමටහන් පිළිබඳව දෙන විස්තරේ. අපි මතක් කරගනිමු අපි ඒ නිසයි මේ ඒවල් දුරවල තැරලා උදා වූ වේවා මහත් වූ වේවා ඥාති පරිවර්තය අතහැරලා උදා වූ වේවා මහත් වූ වේවා භෝග පරිවර්තය අතහැරලා අපි මේ වගේ තැනකට එන්නේ. ඒ අර අරඤ්‍යගත වීමේ, රුක්ඛමූලගත වීමේ, ශූන්‍යාකාරගත වීමේ කියන ඒ බුද්ධ වචන කරන කරුත්‍යක් වශයෙන්. ඊගාවට නිශීදති පල්ලංකා. පල්ලංක බඳ වාඩි වෙලා. ඒ කියන්නේ අපිට තියෙන ඉරියව් හතරෙන් සර්වචනාංශේ ආනාපාන සති භාවනාවට විශේෂම ආධුනිකයාට මේ වාඩි වෙලා ඉන්න පරියන්ක භාවනාව තමයි පුරුදු කරලා තියෙන්නේ. ඉතින් මේක කොච්චර සිංහල බෞද්ධයාගේ ඔළුවට වැදිලා තියෙනවද කියලා කිව්වොත් භාවනා කියනකොටම මතක් වෙන්නේ ඉඳගෙන ඉන්න රූපයක්. ඒ මොකද මේ ආනාපානේ හරහා තමයි උඟ දෙනෙක් භාවනා ඉගෙනගෙන තියෙන්නේ. නමුත් අපි සතිය කියන වචනේ ගත්තොත් භාවනා වෙනුවට ඊට වඩා පුළුල් ශේෂ්ඨයකට ආරාධනා කරනවා. ඉඳගෙන ඉන්න එක විතරක්ම නෙවෙයි සක්මන් කරන එක. එතනින් ගියාම ඉඳලා වැඩ කරනකොට ඒ වගේ හැම තැනකදීම ඒ සතිය වැඩිම සිද්ධ වෙන සතිපට්ඨානය. භාවනා කියන වචනේ ගත්තාම අපිට චිත්ත රූපයක් ඇදලා තියෙනවා සම්ප්‍රදාන කුල බෞද්ධයාගේ මේ ඉඳගෙන ඉන්නවා කියන එක ඒකට හේතුව මේ ආනාපානය හරහයි භාවනා ඉගෙනගෙන තියෙන්නේ. නමුත් එහෙම පටු කරන්න එපා, පටු කරලා හිතා ගන්න එපා. ਸਰවචනසිකේ දේශනා විලාස රාශියක් තියෙනවා. එක එකනාගේ අධ්‍යාසයන් අනුව විවිධ විදියට දේශනා කරනවා. ආනාපානේ නිදර්ශනයට ගත්තොත් අපි මේ මූලික කරුණු ටිකට කරු කරමු. ඒ විදිහට වාඩි වුණාට පස්සේ ආනාපාන සතියට වාඩි වුණාට පස්සේ අර කලින් කියපු කට ව්‍යාපෝතේ යෝ වායෝ කියන හැම එකකම අත්දැකීම් ආකාශ ධාතුව පිළිබඳ අත්දැකීම් මිත්ත කර්ණම චෞපේක්ඛා පිළිබඳ අත්දැකීම් අශෝභ භාවනා පිළිබඳ අත්දැකීම් සහ අනිච්ච සංඥා පිළිබඳ අත්දැකීම් මේ කතාන්තරේ තනින් තනට අවස්ථානුකූලව සම්බන්ධ වෙනවා. පටන් අරගන්නේ මේවා ටිකක් දන්නව ඇති. ඇතේ වයන් බරපතල බාධා නැතුව ඇති කියන පදනම ඉඳගෙනයි පටන් අරගන්නේ. ඒකෙන් අදහස් කරන්නේ නෑ පටන් අර ගන්නකොට ඒ ඔක්කොම දැනගෙන ඒ වගේම සමත් වෙච්ච කෙනෙකුට විතරයි ආනාපාන කරන්න ඕනේ කියන කතාවකුත් නෑ. ඒක නිසා මේ ධාතු මනසිකාරය එහෙම නැත්නම් මේ බ්‍රහ්ම විහරණ පිළිබඳ වගේ දේවල් ක්‍රම දෙකකට භවනා ජීවිතයට සම්බන්ධ වෙනවා. අපි එනේන අවස්ථාවල බලමු කොහොමද ඒක කලින් දැනගෙන යන කෙනා කොහොමද පාවිච්චි කරන්නේ කලින් දන්නේ නැතුව ගිහිල්ලා අවශ්‍යතාවය අනුව පාවිච්චි කරන්නේ කොහොමද කියන මේ දෙකම අවස්ථානුකූලව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ හඳුන්වා දීමෙන් පස්සේ ආනාපානට හිත යොදන කෙනාගේ නිශීදති පල්ලංකම් පළඟ බඳ වාඩි වෙලා පරිමුඛං සත්‍යං උපට්ඨපෙත්තා කියන මේ කතාව බොහෝම දිග දුර අර්ථකථන අවශ්‍ය කරන දෙයක්. යම් කිසි කෙනෙකුට මේ පළඟ බඳ වාඩි වුණාට පස්සේ එතන මේ පරියන්කයට හිත යොදුවට පස්සේ සතිය පෙරමුණේ තියාගන්න බැරි නම් ඉදිරියට තියෙන කතාවලට අනුසුදුසුක් බාටපත් වෙනවා. නිසා යම් කිසි කෙනෙකුට මේ වාඩි වුණාට පස්සේ තමයි මෙතන වාඩි වෙලා ඉන්න බව නැත්නම් මම දැන් මෙතන වාඩි වෙලා ඉන්න බව මේ සියලු සිද්ධියේ මේ සියලු කෘත්‍යයේ මේ සියලු පෙළඹීමේ වටිනාකම මේ සතිය ඉදිරියෙන් තියාගන්නේ කියන එක බව දන්නේ නැත්නම් ඊට පස්සේ දෙන හැම තොරතුරක්ම අවුලකට යොමු වෙනවා. ඒ නිසා මේ වැඩිතර විස්තර තාක්ෂණික කරුණු දැනගන්න ඉස්සෙල්ලා මේ පිටිය සකස් කරගන්න ඕන. පසුබිම සකස් කරගන්න ඕන. එහෙම නැත්නම් පදනම සකස් කරගන්න ඕන. ඒ නිසා මේ වාඩි වෙලා වාඩි වෙලා ඉන්න ඉරියව්ව සමබර නැත්තම් සැහැල්ලු නැත්තම් ඒ කියන්නේ මෛත්‍රී භාවනාවේ කරන්න වෙන්නේ යාට. යම් කිසි කෙනෙකුට වාඩි වුණාට පස්සේ Taman ඉන්නේ ඉරියව්වේ සැප තේරෙනවා නම් Taman ඉන්නේ ඉරියව්වේ සැහැල්ලු ගතිය තේරෙනවා නම් සමබර ගතිය තේරෙනවා. ඒක තමයි ජීවිතයේ තියෙන ලොකුම මෛත්‍රිය. Tamanගේ කාය පිළිබඳව සැප එළවන ගතිය. මෛත්‍රී කියලා කියන්නේ හිත අනුභව ලක්කන හිත සුවසලකේ. ඒ නිසා Taman වාඩි වෙලා ඉන්න ඉරියව්වේ හිත සුව නැතිනම් දිවස් වල තියලා ඉන්න වෙලාවක හරි කුරුසයක තියලා එන ගහලා ඉන්න වෙලාවක හරි කටු බෙදෙක පෙරලෙන වෙලාවක හරි භාවනා කරන්න බෑ. ඒ උඟතනකට වෙලා තියෙන්නේ Tamanගේ ශරීරයට බුදුමාකාර ද්වේෂයක් තියෙන. යෝනින් වර්තමාන මොහොතට බුදුම ද්වේෂයක් තියෙනවා. ඒ වගේම Taman ඉන්න තැනට බුදුම ද්වේෂයක් තියෙන නිසා අපි නිතරම අතන මෙතන ගැන කල්පනා කරනවා. මේ මොහොතේදී ඊයේ ඉහටයි ගැන කල්පනා කරනවා. තමන්ගේ ශරීරයේදී අනුන් මොකද මං ගැන හිතන්නේ කියලා අනුන් ගැන කල්පනා කරනවා. මේකේ පේන්නේ ද්වේෂය වැඩ කරන ප්‍රමාණය. ඒ නිසා පරියන්කේක වාඩි වෙලා ඒකට සතිය පිහිටව ගන්න නම් එතන දොරවල් දෙකක් කරනවා. එකක් තමයි ඒකට එන්න බැන්නම් මෛත්‍රිය පිළිබඳව ලොකු අඩුපාඩුවක් පේනවා. ඒකට ගිහිල්ලා Taman ශරීරයේ සුවසේ වාඩි කරවලා ඒ සුවේ ගතිය තේරුම් ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයා මෙතෙක් කල නොකලත් මේ මොහොතදීවත් Tamange කයට මෙතන ඉඳගෙන මේ ඉරියව්වේදී මේ සැහැල්ලුවේ මේ සමබර භාවයේ සුවේ විදිනවා. එහෙම කෙනෙකුට විතරයි නොදන්න කෙනෙකුට සතිය පිහිටවන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒකට යම් ආකාරයකින් Taman ඉන්නේ ඉරියව්වේ පහසුව සුවේලවන ගතිය තියෙනවා නේද සමතේ කියලා කියයි. සමත භාවනාවේ මෛත්‍රී කරනවා. ඊට පස්සේ ඒක පිළිබඳව අනේ මම දැන් මෙතන සැපෙන් ඉන්නවා. නැත්නම් මම දැන් මෙතන ඉන්නවා. මම මෙතන හිඳිනවා කියන එක දන්නවනම් ඒක සතියක් උටත් දොර ඇරෙනවා. සතිය කියන එකට නිර්වචනයක් වෙනවා. මේ මෛත්‍රී භාවනා හරහා අපට සමත 1 2 3 ධ්‍යාන ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ සතිය පිහිටවීම හරහා විපස්සනාට දොර අරින්න පුළුවන් සමතේට දොර අරින්න පුළුවන් මේකවත් හරියට තේරුම් ගන්න නැතුව මම සමත භාවනා කරනවා මම විපස්සනා භාවනා කරනවා කියලා කවුරු හරි කිව්වට ඒකට පරීක්ෂා කළ බැලිය යුතු දෙයක් ප්‍රශ්න කරලා බැලිය යුතු දෙයක් ඒ නිසා මතක තියාගන්න ඉන්නේ යම් කිසි කෙනෙකුට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ වෙනක් වෙන දෙයකින් උදව් උපකාර නැතුව ඉඳගෙන ඉන්න ඉරියව්වේ සැපයලවන්න බැන්නා මගේ සාමාන්‍ය වචෙන් තමයි භාවනාවට අභෞවිය පුද්ගලියෙක්. නුසුදුසෙක්. ඒක නිසා හොඳට පట్టල වෙන්න දවසේ හොඳම වෙලාව ගන්න දෙන්න තියෙන සියලු සැප දෙන්න දීලිවල වාඩි කරවලා අම්මා කෙනෙක් තමන්ගේ දරුවා නාවලා තනින් කිරිපෝලා නලවලා ඇඳේ තියලා ඒ දරුවා සුවසේ බුදා බුදියාගෙන ඉන්නවා දකින්නකොට ඒ <clears throat> විඳින හොරතලේ වගේ එකක් තමන්ගේ ශරීරයටම දීලා මේක වතුර ටිකකින් හොදලා කෙනලා වාඩි කරවලා අවශ්‍ය සපහසුකම් ටික දීලා තමන්ගේ ශරීරෙම දිහා නිදාගෙන ඉන්න බබෙක් දිහා බලා ඉන්න කුරුඳුලේ පුතෙක් දිහා බලා ඉන්න අම්මා කෙනෙක් වගේ තමන්ට ඒ ඉරියව්ව විඳින්න බැන්න ඉතින් ඒක මම කරනවා නොසුදුසුකමක් කියනවා ඒකට හේතුව ද්වේෂය තමන්ට තමන් ඒ තරම්ම ද්වේෂයි මේ මොහොතේ තරම්ම ද්වේෂයි මේ ඉන්න ඉරියව්වට ඒ තරම්ම ද්වේෂයි ඒක නැතිනම් මම තරහ වෙන්න එපා කිව්වට ඒකට නිවන කියලා කියන්නේ ඒක ආඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණයට හිත පෙළඹුණා නම් හිත එළඹුණා නම් හිත අවදි වුණා නම් හිත අප්‍රමාද නොකටයි නිවන කියලා කියන්නේ. ඒකේ තරම්ම සරල දෙයක්. නමුත් මේ ඈත තියෙන ලොකු දේවල් අල්ලන්න හදනවා. ඒ මූලික දේ දන්නේ නැහැ. ඒක තියෙනවා යට මෛත්‍රියක් තියෙනවා. සතියක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ එහෙනම් මේක හරිගස් මේක මේකට එළඹුණාට පස්සේ මේක තේරුම් ගත්තට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන හුඟ දෙනකොට එතන තමයි මට අවධානය යොමු කරන්න මේක පවත්න්නේ කොහොමද කියන එක. ඒකට සතිපට්ඨානය කියන වචනේ එන්නේ එතනයි. මේ උපයාගත්ත දේ අරස කරන්නේ කොහොමද? උපේන හැට පිළිබඳව නම් වගේ කියන්න බෑ. ඒක ලැබෙන කෙනාට ලැබෙනවා නැති කෙනාට නෑ. අසුවිරු ඥාන නිසා මේක හරියට දකින්න නිසා සමහර උඩ මෙතෙක් කල නොතිබිච්චක් හරියන්න පුළුවන්. එමනම් ඉතින් ඒකත් ජය ශ්‍රීමංගලම් කියලා බාර ගන්න. හරි ගියා නම් දැන් තියෙන ප්‍රශ්න තමයි මේක පවත්තන. ඕකට තමයි සේරම භාවනා ලෝකේ තියෙන්නේ. කමඨාන් දෙන්නේ, කමඨාන් සුද්ධ කරන්නේ. ධ්‍යාන වැඩෙන්නේ, විදර්ශනා ඥාන වැඩෙන්නේ, මාර්ගඵල ලැබෙන්නේ සේරම මේ ලැබිච්ච චිත්තක්ෂණය මේ ක්ෂණ සම්පත්තිය මේ නිවන මේකට කියන තදංග නිබ්බුතිය කියලා මේක දිගට කරන්න. මේක අගය කරන්නේ නැති කෙනාට නැත්නම් මේකේ වටිනාකම සමාදන් වෙන්න දන්නේ නැති කෙනාට එළඹ වාසය කරන්න බැරි කෙනාට හැමදාම ධර්මය දැනගත්තමදී කමඨාන් සුද්ධ වුණාමදී සමීකරණ ටික දන්නේ නැහැ. පෙරපින් නැහැ කියලා කන බින්දම් ගන්න එකයි කරන්නේ. ඕක තමයි ද්වේෂය කියලා කියන්නේ. ඔකට කියනවා පටිඝේ නැත්තම් තරහා කියලා. මේ ලැබිච්ච මේ චිත්තක්ෂණය අතින් සන්තුෂ්ටි කර සම්පatti කර බුද්ධ කලාව වෙච්ච ගතිය තියෙනවා නම් තවත් ස්වර්ගයක් මොකටේ? ඕක තමයි ස්වර්ගය කියලා කියන්නේ. ඕක තමයි නිවන කියලා කියන්නේ. ඕක තමයි අපිට මේ ජීවිතේ ලබන්න තියෙන ලොකුම සපත. ඉතින් ඒක ලැබිලා ඒක දන්නවා. ඒක මේ වෙනකොට ගිහිලා තියෙනවා කියන පදනම ඉඳලා මම කතාව පවත්වන්නේ. ඊට පස්සේ මුළු කතාවෙම තියෙන හරය තමයි මේ ලබාගත් දේ ඊගා චිත්තක්ෂණේ නොලැබී යනවා. ඒක අපේ බුද්ධිලික දෝෂයක් නෙවෙයි ඒක ඇති එහෙමයි. ඊට පස්සේ තියෙන්නේ නැවතත් ගිරලා ආයසරයක් එලිකලා තුනක් උඩ මුට්ටියක් තියන්න වගේ මාමයි දැන් මෙතන කියන ලික්කල් තුන උඩ ආයෙත් ආයෙත් මුට්ටිය ගනලා තියලා තියලා තියලා. ඔගේ පටල කරගන්න ඉගෙන ගන්න කතාවට අපි කියනවා සතිපට්ඨාන කියලා. ඊට පස්සේ තමයි දැන් මේ ආනාපානෙ දිගේ සර්වචනංශේ ක්‍රම 16කට ආශ්වාසයේ දිගේ ක්‍රම 16යි ප්‍රශ්වාසයේ දිගේ ක්‍රම 16යි හතරක් කායනුපසනාවට හතරක් වේදනානුපසනාවට හතරක් චිත්තානුපසනාවට හතරක් ධම්මානුපසනාවට වැටෙනවා. ඒ කෝගෙම කරන්නේ මේ ලිග්ගල් තුන උඩ තියාගත්ත මුට්ටිය පෙරළුණාට පස්සේ ආපහු ගෙනලා තියන්න. ඉතින් ඒකට මුල පුරණ තැන. ඒකට අපි මංගල අවතරණය තමයි සතෝ වාස සති සතෝ පස්ස සති. දැන් අර විදිහට පටල වාඩි වෙච්ච කෙනා පළඟ බඳ වාඩි වෙච්ච කෙනා සති ඉස්සරහින් තියාගත්ත කෙනා මම මෙතන ඉන්නවා කියලා දන්න කෙනා දැන් මේ මම දැන් මෙතන ඉන්නවා කියන සංසිද්ධිය මම දැන් මෙතන වෙමි කියන මේ අත්දැකීම මේ අත්විඳීම මොකක්ද කියලා හොයන්න ගියොත් උඩනම් භවය කියන වචනේ දාන්න පුළුවන් වෙමි භවය ප්‍රාණය ආත්මය කියන එක විතර අඩියම තියෙන්නේ ඒකයි ඒක උඩ තමයි ඔක්කොම අනිකව කොට ගහලා තියෙන අඩියම තියෙන්නේ මම දැන් මෙතන වෙනවා වෙමි භවයේ පැවැත්ම ප්‍රාණය ආත්මය කියලා අපි ගන්න වචන ගොඩාක් තියෙන හැම දෙයකම මුල් වෙන්නේ ওই වචන තමයි. ඒක නිසා මේකට Hindu ආගමේ කියන ප්‍රාණයාමී කියලා. බුදුජානනාංශේ පාවිච්චි කරන ආහන පාණේ කියලා. ඉතින් මේ සත් දැන් මේ වෙන කයට ගත්ත හිත ඊට පස්සේ අත්දැකීම දිහාවට අත්විඳීම දිහාට බුද්ධිය දිහාට ගියොත් මේකට තියෙන ක්‍රියාකාරකම තමයි වලක්වන්න බැරුව අඩුවෙන්ම තියෙන සිද්ධ වෙන දේ. ඔකට කාය සංඛාර කියලා කියනවා. පණ ඇති කයක් පවත්තන්න යනකොට තියෙන නැත්තුවම බැරි කොටසට නයිසර්ගිකම දෙයට කියනවා කාය සංඛාර. ඒ කාය සංඛාර තියෙනකොට තමයි හුස්ම ගන්න ශරීරය විතරයි අතපය නලවන්න පුළුවන් වෙන්නේ, යන්න එන්න පුළුවන් වෙන්නේ, කන්න බොන්න පුළුවන් වෙන්නේ, නිදා ගන්න ඇවිදින්න ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ හුස්ම ගත්තොත් විතරයි. ඒක නිසා හුස්මට කියනවා කය පිළිබඳව අඩුම ලංසු. කය සංඛාර කිය. ඒ කය සංඛාර ආස්වාස ප්‍රසවාස වශයෙන් දෙකට කැයි. ඉතින් ඒකේ නාර මම දැන් වෙමි මම දැන් මෙතන කියන අත්දැකීම දැන් පළු දෙකට යනවා. ආස්වාස පළු සහ ප්‍රසවාස පළු. දැන් ඉතින් එහාට ඒ මම දැන් මෙතන වෙමි කියන අත්දැකීම විතර කරන්න බැරි දෙයක්. නමුත් ආස්වාස් ප්‍රසවාසයට ගිය ගමන් ඇත්තටම ආස්වාස් ප්‍රසවාසය කියලා කියන්නේ මම දැන් මෙතන වෙමි කියන එකේ කොටසක් විතරයි. ආස්වාස් ප්‍රසවාස කියන්නේ කාය සංඛාර කොටස. ඒකේ ආස්වාස් ප්‍රසවාස දෙක වෙන් කරගත්තට පස්සේ ඒකේ නාරමේ මම දැන් මෙතන වෙමි බව තියෙන බවට අත් දකින්න පුළුවන් උරගා දක්වන්න පුළුවන් ලක්ෂණ විදිහට ආනාපානෙ ගන්න පුළුවන් නැත්නම් බිම්බි වැකිලිම ගන්න පුළුවන් කොයි එක ගත්තත් ඒක වැඩියෙන්ම සිද්ධ වෙන තැන කෙනාගෙන් කෙනාට වෙනස් වෙන නිසා ඒක නිමිත්තක් වෙනවා. ආස්වාදයෙන් ලැබෙන අත්දැකීම ප්‍රසවාදයෙන් ලැබෙන අත්දැකීමට වෙන්කොට බලන්න ගියාම ඒක තවත් අර නිමිත්තේ පැතිකඩක් වඩටපත් වෙනවා. ඒකට ආනාපානය තියෙනවා ඒකට මුළු හදින්ම හිත දාලා තියෙනවා. ඒක වැඩිම සිද්ධ වෙන්නේ කොතනද කියන ස්ථානේ ඉතල දැන් මෙතන කියලා ගත්ත ඉඳගෙන හිටපු ස්ථානේනේ. දැන් ඒක හුස්ම වදින ස්ථානේ බවටපත් වෙනවා. දැන් කියන එක අපි අත්දැකගත්තේ ඔඩ්ලෝසුවේ කාලේ හැටියට දැන් හුස්ම ටික අත්විඳින වෙලාව. මේ ක්‍රියාවලියට ප්‍රාණය කියලා කියනවා. මම වෙනවා. අනේකේ පූර්ණර්ථය නෙවෙයි ආන්නේ විදිහට මේ ආශාසයෙන් ලාදී ආශාසය දන්නවා ප්‍රසවාසයට ප්‍රසවාසය දන්නවනම් බුදු වෙන්න පුළුවන් මූලික සුසුකම් තේරම තියෙනවා ඒකට ඕනේ විභව ශක්තිය තියෙනවා. පෙර පින තියෙනවා. භව සම්පත්තිය තියෙනවා. ඉතින් අපි ඒක දිනු පවුණු කර ගැනීම සඳහා, ප ဋ ාණේ පිටව ගැනීම සඳහා මේ ආස්වාස ප්‍රසවාසයේ විවිධ පැතිකඩ බැලීම්, එහෙම නැත්නම් වගේ ස්වභාවික ලක්ෂණ බැලීම තමයි ඒ භෞතික විද්‍යාඥයෙක් කරන්න වගේ ආස්වාසේ ප්‍රසවාසයේ වෙන්කොට දැන ගැනීම සඳහා අපි රසායන විද්‍යාවේ ආවර්තිත වගුවේ එක එක මූලද්‍රව්‍ය ගත්තාම මේ හයිඩ්‍රජන් මේ හීලියම් මේ ඔක්සිජන් කියලා ඒ එක එකේට එකිනෙකාට වෙන් වෙන ලක්ෂණ වර්ගයක් තියෙනවානේ ඒකනේ අපි මේ කොට දෙශී ගණක් වෙන් කරගෙන එක එක කොටු එක එක මූලද්‍රව්‍ය දාලා ඒකට මේ අනුක භාරයේ සඳහන් කරලා ඒක ඒ මූලද්‍රව්‍ය විදුලිය කණ්ණායනය කරන එකක්ද නැති එකක්ද වාතයක්ද ඝනයක්ද ද්‍රවයක්ද කියලා අපි ඒකේ ආවේනික ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ බලනවා. ඒ වගේම ඒක ඔය බුදුහාමර කියන ගත්ත දෙයක්. නමුත් අපි හිතන්නේ දැන් අපිට ඒක හරහා බුදුහාමර ඉගෙන ගන්න වෙලා තියෙනවා වගේ. දැන් බුදුජානක තමයි ඉස්ලාම් කිව්වේ මේ දකින්නකොට ආශ්වාසය ප්‍රශ්වාසය වෙන් කළා. ඒ ලක්ෂණ. ඒ තමයි ආශ්වාසය දිගට දකින්නවා. ප්‍රශ්වාසය දිගට දකින්නවා. ආශ්වාසය කෙටියට දකින්නවා. ප්‍රශ්වාසය කෙටියට දකින්න ආදි වශයෙන් අර හුස්ම ගන්නකොට නාසිකාග්‍රේ දැනෙන යේතර වෙන ගතිය, නාස්පුඩු පුරවාගෙන යන ගතිය, ගාක් වෙලා යනවාද, කෙටි වෙලාවක් ගන්නවාද කියලා ඒකේ ස්වභාවික ලක්ෂණ වැඩිමේදී ඔය බලන්නේ පඨවි ආපෝ තේජෝ තමයි. ඒ හුස්ම ඇවිල්ලා නාස්පිටිය වදිනකොට ඒ හැපෙන දේ ස්පර්ශ වෙනකොට වායෝ පොට්ටබ්බ ධාතුව කියලා තමයි පොතේ තියෙන්නේ. වාතයේ තියෙන හැපෙන ගතිය. වාතේ යම් ප්‍රමාණයකට වේග වුණාට පස්සේ තමයි අතල්නකොට වැදිනවා දැන්. අතේ පිටියලට පිම්මිනකොට යම් ප්‍රමාණයකට වේග කැවෙනකොට තමයි ස්පර්ශය අපිට දැනෙන්නේ. හැබැයි ඉත ඉස්සෙල්ලා වාත ප්‍රවාහයක් තියෙනවා. ඒත් අපේ හිත දියුණු නැහැනේ අපේ හිත සියුම් වෙලා නැහැනේ. මේ විදිහට වායෝ පොට්ටබ්බ දාසෝට හිත යොදනකොට නාසිකාග්‍රයේ පිටියේ තියෙන රළුපරළු ගතියක් පිට වෙන වායෝ ධාතුවේ ධාරාවේ තියෙන ඒ පුම්බන හකුලන ගතියත් මේ දෙකකට වදිනකොට අපි ඒක දිගට දකිනවා කොටට දකිනවායි කියලා කියන්නේ ස්පර්ශය. ඉතින් ඒකම අපිට ඕනේ නම් එහෙම නැත්නම් මේක තා ටිකක් විස්තර කරලා දැනගන්න ඕන නම් ආස්වාස වාතයේ සිසිල්ව දැටෙනවා ප්‍රසවාස වාතයේ උණුසුම්ම දැනෙනවා කියලා ගත්තොත් ඒ යෝධහත්වත් එකතු වෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට ඒක හුලං ධාරාවක් වගේ පේන වෙලාවක් තියෙනවා. සමහරට වතුර විශ් වෙන්නා වගේ දැනෙන වෙලාවක් තියෙනවා. සමහරට කුඩු කුඩු වශයෙන් මේ අලුව කුඩු අගුල අගල කුඩු වගේ කුඩු කුඩු යනවා වගේ පේන වෙලාවකුත් තියෙනවා. ඒත් ඒක වහන කරනකොට. ඒ වායෝ ධාතුවේම හැටි. එහෙම නැත්නම් නාසියේ තියෙන තෙත ගතිය විවිධ විදියට මේක පේන්න පටන් ගන්නවා. මෙතන ලබුචනාංශ සතුටට පෙන්නන්නේ ස්පර්ශයේ දිග ගතිය සහ කැටි ගතිය. ඒකෙදිත් ඒ දිග ගතිය දැකලා කොට ගතිය දකින්නවා කියනකොට පොඩි ඉඟියක් දෙනවා. ඉස්සලා ගොරෝසුට තිබිලා පස්සේ සිව් වෙනවයි කියන. ඒක හේතු දෙකක් නිසා වෙනවා. එකක් තමයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට දුවන පනින ඉරියව්ව තරම් හුස්ම ඕනේ නැහැ. ඒ නිසා හුස්මත් අඩු වෙන ගතියක් තියෙනවා. ඊට වැඩි අඩු වෙනා නින්දෙදී. දෙක ඒ හුස්ම දිහා හොඳට බලාගෙන ඉන්නකොට විස්තර වශයෙන් කිට් වෙලා ආසන්න වෙලා උත්සන්න වෙලා බලනකොට ඒකේ සියුම් භාවයක් එnde ende ende ende තේරෙන පටන් ගන්නවා. ඒ සියුම් භාවය තේරෙන්නේ ආස්වාද ප්‍රසආස දෙක වෙන් වශයෙන් දැක ගන්න පුළුවන් පෞද්ගලික ලක්ෂණ හොඳටම ඉගෙන ගත්තට පස්සේ ඒ හරහා දෙකටම පොදු ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නකොට තමයි ඒ තරම්ම ආනාපාන හුරු කරනකොට තමයි ඒක සිුම් වෙන්න පටන් ගන්නේ. එනිසා මේ පුද්ගලික ලක්ෂණ වශයෙන් තිබුණු ආනාපානය පොදු ලක්ෂණ පැත්තටපත් වීම භවනා ජීවිතේ ඉතාමත්ම වැදගත් සම්දිස්ථානයක් සඳහන් කරනවා. ඒක ටිකක් විස්තර අවශ්‍ය වෙනවා. අපි ඉස්සලා කිව්ව ආශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ දිගයි නැත්නම් ආශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ කොටයි ආශ්වාසයේ උණුසුමයි සීතලයි ප්‍රස්වාසයේ උණුසුමයි. එහෙනම් මේක පුපුරු ගහනවා වගේ දැනෙනවා. නැත්නම් ඒක සීරුවට දැනෙනවා. නැත්නම් ගැස්සි ගැස්සි යනවා. සියුම්මට පටන් ගන්න ගොරෝසු වෙනවා. ගොරෝසුට පටන් ගන්න සියුම් වෙනවා කියලා මේ දෙක මුලදී බලා ගන්නකොට ගොරෝසුට තියෙනකොට යෝගාවචරයේගේ ඔක්කොම අලගිය මුලගිය ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග සේරම බලා ගන්න සුළු. සමීප ගවේෂණයක් කරොත් මේ එක එකට ආවේනික ලක්ෂණ තියෙනවා. ආශ්වාසයට ආවිනික ලක්ෂණ තියෙනවා ප්‍රාය ප්‍රශ්වාසයට සමාන නැති. ප්‍රශ්වාසයට ආවිනික ලක්ෂණ තියෙනවා ආශ්වාසයට සාධාරණ නැති. අන්න ඒ ටික බලන උගාවක් වෙලා එන එන ආශ්වාසයේ මේ වගේ විස්තර බලන්න ගියාම ටික වේලාවක් යනකොට මේ දෙක අතර තියෙන සමානතාවය පේන්න පටන් ගන්නවා. ඒක තව පැත්තකින් කියනවා ආස්වාස් ප්‍රසාදකේ වෙනස දකින්න තාක්කල් ආස්වාසි ආස්වාසි කියලා මෙනෙහි කරන්න පුළුවන් ප්‍රසාසි ප්‍රසාසි කියලා මෙනෙහි කරන්න පුළුවන් නමුත් මේකට හිත හුරු වෙනකොට සතිය වැඩෙනකොට ආනාපානෙ මුණට මුණ දාලා හිටිනකොට දිගින් දිගට යනකොට දෙක වෙන් කරගන්න බැරි තරම් සමාන ලකු වෙනකොට මේක සියුම් භාවයකටපත් වෙනවා වාගේ ආස්වාස ගන්න ප්‍රමාණයත් අඩු වෙන වෙන්න පුළුවන් මෙන්න මේ වෙනස මත් කරවන සුළුයි බය කරවන සුළුයි. ඒකාකාර කරවන සුළුයි. අසරණ කරවන සුළුයි. සැක උපදවන සුළුයි. ඉතින් යෝගාවචරය දන්නතෝ ගියොත් හොඳට මේ ලස්සනට ආස්වාස් ප්‍රසවාස දෙක වෙන් වෙලා තිබිච්ච එක බල බල බල බල එනකොට මේ දෙක තෝන්තු වෙන්න ගන්න ඔළුව තෝන්තු වෙන්න ගන්න ගන්න දෙක වෙන් කරන්න බෑ. නම් කරන්නත් බෑ. මෙනේ කරන්නත් බෑ. හොඳට දන්න සතිය තියෙනවා කියන. හොඳට දන්නවා ආනාපානෙ ඉන්නේ කියලා. ආන්න මේ ස්ථානට එනකොට යෝගාවචරයා ඒ පොදු පොදු පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණයේ තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ පොදු ලක්ෂණ දිහා තල්ලු කරන ගතියක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපේ රතු හාල් ටිකක් මුට්ටියකට දාලා වතුර ටිකක් දාලා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් මේ වතුර මේ හාල් කියලා. ඒගොල්ලෝ ලිප උඩ තියලා තම්බනකොට ඔක කැඳ වුණාට පස්සේ දැන් වතුර මොකද්ද හාල් මොකද්ද කියන්න බෑනේ. ඒ නම කියන්න බෑනේ දැන් කැඳ කියලා කියන්න වෙන්නේ. ඔක ක්‍රමේ නිහිත වෙන්නේ. වතුර වෙන් වෙලා දුන හාල් වෙන් වෙලා දුන තැම්බෙනකොට තැම්බෙනකොට කැඳ වෙනවා. කැඳ වුණාට පස්සේ දෙකටම පොදු දියරයක් එකතු වෙනවා. දුමුරු පාට. ඒකට කැඳ කියනවා. ඒකට හාල් කියන්නත් බෑ. වතුර කියන්නත් බෑ. ආන්න ඔය වගේ මේ ආස්වාස ප්‍රසවාස දෙක එකට දාලා සතිය කියන එකටත් එක්ක වැඩ කරන වැඩ කරන යනකොට මේ දෙක පොදු භාවයට ලක් වෙනවා. ලක් වෙනකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා අර තිබිච්ච නංවනං මත මෙනෙහි කිරීම. පෞද්ගල ලක්ෂණ නැතුව ඒ දෙකටම පොදු නැදහත් ලක්ෂණයට එන්න පටන් මේක මේක අසුවිරු ඥාන නැති කාටවත් අහු කරන්න බෑ වෙනකොට හිතෙන්නේ ආනාපානෙ නොදැනී ගිහිල්ලා සතිය කැඩිලා සමාධිය කැඩිලා මම මත් වෙලා මං අසරණ වෙලා කියලා අයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා අර පරණ පුරුදු ගොරෝසු ආනපානෙ මතු කරන්නේ. යම් හේකින් යෝගාවචරය මේක දන්නේ නැතුව ගියොත් නින්දට වැටෙන්න ඉඩ තියෙනවා. මේ මොකද උනේ කියලා දන්නේ නැත්තම්. එහෙම නැත්තම් චෝදනා කරන්න ඉඩ තියෙනවා මට ආනාපානෙ අල්ලන්නේ නැහැ. ටික වෙලා ගියාම නොපෙනී යනවා. ඒක නිසා මම වෙන භාවනාවක් කරන්න ඕනේ කියලා වැරදි තැනකට යොමු වෙන්න ඉඩ තියෙනවා. ඒ හේතුව මොකද? අර හොඳටම වෙන් වෙන් වශයෙන් පෞද්ගලික ලක්ෂණ දැක්ගත හැකි තැන ඉඳලා අර පොදු බවටපත් වෙනකොට අඛණ්ඩ සතිය තිබුණ නැත්නම් අසුවිරු ඥාන තිබුණේ නැත්නම් ලෑස්තිලා ගියේ නැත්නම් මේ தത്വයට යෝගාවචරය මෝණ දෙන්න මෝරලා නැහැ. මේක සාමාන්‍ය ජීවිතේ කියන්නේ ගුරුසොර තිබුණ ආනාපාන දැන් සියුම්ම තේරෙන්න පටන් ගන්නවා. හැබැයි ආශ්වාස රැල්ල ලොකු ගැම්මක් නැහැ ප්‍රශ්වාස රැල්ල ලොකු ගැම්මක් නැහැ යාන්තමට ලුකුවට රැලි නැගෙන ගතිබුණු ජලාශයක් රැලි පාත් වෙන්න පටන් ගන්නවා. පුංචි පුංචි රැලි රාශියක් පාටපත් වෙන්න පටන් ගන්නවා වගේ මෙන්න මේ මට්ටම පැන ගන්න පුළුවන් නම් මේ කට්ටම හරියට තේරුම් ගත්තනම් භාවනා 50කටත් වැඩි ඉවරයි. මේ තම බරපතල වැඩවලට පටන් අරගෙන නැහැ. නමුත් ආධුනිකයෙක් වශයෙන් ලකෝම ලකෝ ජයග්‍රහණය. මේකේ විතරක් නෙමෙයි ආනපාන විතරක් නෙමෙයි. ඕනම ලෝකෙ දෙයකට යොදාන්න පුළුවන් දෙයක්. මතු පිටින් බැලුවොත්, ආවට ගියාට බැලුවොත් සූදානමක් නැතුව බැලුවොත් අපි දකින්නේ පෞද්ගලික ලක්ෂණ විතරයි. පෞද්ගලික ලක්ෂණ දැනගෙන මම බලන්නේ අසවල් එක දිහායි කියලා හිතාන අනිත්‍යව එන්න දෙන්නේ නැතුව ඒකම බල බල හිටියොත් ඒක පොදු ලක්ෂණය නෝ පොදු ලක්ෂණයේ ඔක්කොම රූප ධර්ම වලට සමානයි. මේක නිකං ගොජයක් පාටපත් වෙනවා. මේක නිකන් ඇවිසිච්ච මීමේස පොදියක් වගේ වෙන්න පටන් ගන්නවා. එහෙනම් වතුර අඩු තැනක මාළු ගොඩක් ඉන්නකොට නලියන්න වගේ පේන්න පටන් ගන්නවා. අර ඉස්සර වගේ තිබුණ ආශස් ප්‍රසවාස වෙන් කර ගන්න පුළුවන් ලකුණු නැති වෙලා යන්න පටන් ගන්නවා. මේක භාවනා විදියුණුවක් සතියේ අඛණ්ඩ භාවයක් මේ සමාජයට යන්න හදන්නේ කියලා අපිව හිතානිටපු සමාජය නන් නෙවෙයි මේ. අපි හිතානිටපු සමාජය බොහොම සාන්ත දාන්තෝ එකම දෙයක් තියා බලාගෙන ඉන්න එකට දැන් මේ ඉන්න හදන්නේ ඊටදී වෙනස් ක්ෂණ මාත්‍ර සමාධියක් විපස්සනා සමාධියක්. ඉතින් ඒ නිසා උංගව දෙනෙක් ඔතනදී මේ සමත විපස්සනා කියන එක දන්නේ නැති නිසා පටලවා ගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා සමතේ පැත්තට යන කෙනෙකුට මේක සමාහට නොදැක්ක ආනාපාන දිගේ ආලෝක සංඥා දිගේ නිමිති දිගේ යන්නත් ඉඩ තියෙනවා. මේකත් වෙන්න ඉඩ තියෙනවා. දෙකම දිනුවක්. නමුත් තාම විචිතුරු කියලා නැත්නම් හාස්‍ය තමයි මෙන්න මේ දියුණුව වැරද්දක් කියලා හිතලා ආනපනේ පාවදිලා වෙන අරමුණු වෙනවා. එහෙම නැත්නම් හිතෙන්නේ ඇඟට දැනෙන අපහසුකම, කම්මැලිකම, නීරසකම භාවනාවට අභෞවිය කෙනෙක් වශයෙන් කල්පනා කරනවා. කවදාවත් කමටහන් සුද්ධ කරන කියන්නේ නැහැ. පුද්ගලික දෝෂයක් කියලා හිතලා. ඉතින් ඒ නිසා මෙතනදී භාවනා ලෝකෙන් 90කට වැඩිය පිටපොට යනවා. පැටලව ගන්නවා. අව탁සිරු කර ගන්නවා තමයි. නමුත් ඒකේ තියෙන ගැඹීරත්වය පෙන්වන්න ඒ බුරුම ස්වාමීන් වහන්සේලා කියන අයත් කියන්නේ පිම්බීම හැකිලිම සම්බන්ධව ඒ සියලු වැරදි වලට ගුරුවරයා වගේ කියනවා කියන. ඒක ශිෂ්‍යගේ දෝෂයක් නෙවෙයි. එයාට ඒ කරුණු කියලා දෙන්න ඕනේ. මෙහෙම වෙන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. එහෙම දහස්සට වරද්දවල හරි හරි පාරට ආවොත් දෝෂයේ තියෙන ගෝලයට නෙවෙයි. කියන කෙනා කියලා දෙන එක නාතේ තියෙන. මොකද මේක මේ පොන්චි වැඩක් නෙවෙයි. මේ අපි සමහර දක්ෂ කෙනෙක් එක පරියන්කේදී අල්ලනවා. සමහර දක්ෂයත්ව එක තවත් සතේ පරියන්කකදී අල්ලනවා. භාවනාවකදී අල්ලනවා. කොහොම වුණත් හරි ගියොත් හරි හරි ගියේ නැත්තම් ඒ ඒ ශිෂ්‍යයා වැරදිකාරයෙක් නසුදුස්සෙක් බාරපත් කරන්නේ නැතුව පුළුවන් තරම් අත දෙන්න ඕනේ. ඒ සඳහා විවිධ ආප්තෝපදේශ විවිධ ක්‍රම සහ විදි විවිධ දිරිගැන්වීම් බුරුම ඒ භාවනා ක්‍රමේ හරියට තියෙනවා. මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒකට ගුරුවරයා අසරණ වෙනවා භාවනා කරන එක නෑ ඇති හැටි කියන්නේ නැත්තම්. එයා මේ තෝරන්න පටන් ගත්තොත් මේක සමතේ මේක විපස්සනා මේක හරි මේක වැරදි මේක අරකයි මේකයි කියලා එයාගේ මත දාපු ගමන් ගුරුවරයා සම්පූර්ණ අසරම අතරමං වෙනවා. ඒ නිසා තමයි අත්දකින්නේ දේ අත්විඳින දේ ඒ හැටියට ප්‍රකාශ කිරීමේ කියන එක අපි කියන්නේ sannivedanaya කියලා. ඒ අතින් බලනකොට නම් මොන්ටිසෝරි පන්තියවත් නැහැ. ඒ අතින් නම් අන්තිම දුර්වලයි. ඒ කාගෙත් නැටි. මං මාස 18ක් මාස 18ක් ගොරම ගිහිල්ලා බැනුම් ඇහුවා. හැමදාම දොස් කියනවා. ඔබ කියන දේවල් මට තේරෙන්නේ නැහැ. මම දන්න තරමින් උත්සාහ කරනවා ප්‍රධාන වැරද්ද වෙන්නේ කොතනද දන්නවද? අපි මේ භාවනා ලෝකේ තියෙන තාක්ෂණික වචන පාවිච්චි කරන්න කිය ගමන් පරදිනවා. දන්න කොටේ භාෂාවෙන් කියනවනම් ඒක පාරට අහු වෙනවා. අපි මේ අනිච්චන් දුක්ඛං අනත්තං රූප නාම ධර්ම රූප වේදනා සංඥා සංකාර අර ඥාන මේ ඥාන දාපු ගමන් අර ඉපදිච්ච ළමන් ළමයෙකුට හයි ප්‍රෝටීන් දුන්නා වගේ ඉතින් බඩ යන්න ගන්න. ඌට දෙන්න ඕනේ මේ දිරවපු භාගන දිරවපු ආහාරයක් නේ. අපේ තියෙන පැහිගතියට පඬිතය වෙන්න හැදලා අර කොහෙතෝ දන්නේ නැති දිරවගත්තේ නැති දේවල් මේකට පටලවා ගත්තට පස්සේ ගුරුරයාට හරි හතියක් කියනවා වෙහසක් කියනවා මොනෝ කරන්නේ දැන් මේ මනස වෙන දේ නෙවෙයිනේ කියන්නේ මේ ගෙදරින් කටපාඩම් කරන්න ආපු වචනයි අර පොතේ තිබුණේවයි මේවයි කලවම් කරගන්නවා ඒ නිසා කර්මා කළ මතක තියාගන්න ඒ වගේ අපේ මේ තේරවාදයේ කියන මේ වටිනා මේ ආහාර පද්ධතිය අපිට ගන්න නම් අපි ආධුනිකෙක් වෙන්න ඕනේ අපිට වෙච්චදී වෙච්ච හැටියට කියන්න පුරුදු වෙන්න කොච්චර වැරද්දුවක් කමන්නේ කිසිම කෙනෙක් කවදාකවත් හරියට පළවෙනි වතාවට කියන්නේම නැහැ. ඒක තියාගෙන ඉන්න වාසියට කවුරුත් වරද්දනවා. ඔය පොඩි උන් කක්ක කරපුවම කනවා දැකලා තියෙනවා. ඌට පොඩි කාට ගහන්න වටිනවා. ගොංගුලේ චූ කරපුවාම මේක තත් තත් තත් තත් තත් ගාලා මොන තරම් ජුලියක්ද? උඩ ටික වැරදුනා නම් අම්මගේ වැරදනේ. තාත්තාට කවදාකවත් පොඩි කාට ගහනවා. ජීවගේ තමයි භාවනා කරන්න ගියේ එකක් අත ගන්නවමයි. ප්‍රශ්නේ තියෙන චෝ ටිකක් අත ගන්නවමයි. ඒක නිසා මේවා කියලා දෙනවා. අත ගාඩ මොකක්වත් වෙන්නේ නැහැ පොඩි උන්ද. අම්ම ලබා හිටියට අර එංගලන්තින් දැච්ච අම්මා කෙනෙක් කියනවා මට මේ එයා දොස්තර නෝනා කෙනෙක්. අම්මා කඩේ ගිහිල්ලා ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා පුතයි බල්ලයි පොඩි එකයි බල්ලයි දාලා එනකොට බල්ලා කක්ක කරලා පොඩි එකා කාලා. ඉතින් කතා කරලා ඇහවලු දැන් මොකද කරන්නේ? ඉතින් මං කව උණුව තොල් ටික පොවන්න කියලා. ඉතින් ඉවරනේ. මොකක්වත් වෙන්නේ නැහැ. පොඩි එකෙක් දාලා ගියා මම උගේ කක්ක කෑවට මොකුත් වෙන්නේ නැහැ. ඒකේ මේ භාවනා ලෝකේ මුල් කාලේදී අපි තෑහෙන කක්ක කරනවා කරන්න දෙයක් නැහැ. ඒ ඒ හැටි. ඒක නිසා බුරුම චාන්සලා කියන එක තනිකර ගුරුවරගේ වැරද්ද. ඒකට පුළුවන් තරම් අනුකම්පා කරන්න නැවත නැති කියලා දෙන්න. ඒ නිසා මේ පෞද්ගලික ලක්ෂණ දැකලා ඒක ක්‍රමයෙන් මත් වීගෙන යනකොට ඒකාකාරී වීගෙන යනකොට එපා වීම බාටපත් වෙනකොට ඔළුව තෝන්තු වෙනකොට මතක තියාගන්න භාවනාව හරියමක් වෙන්නේ සතිය දියුණුවමක් වෙන්නේ නමුත් අපේ තර්ක මනස ටික පුදුම වෛර කිරීමක් කරනවා. ජීන්ස භාවනා කරන අය සාකච්ඡා කරලා ලෑස්තිලා ගියොත් ඒ ආශස් ප්‍රසාසය මේ බවටපත් වෙනකොට නිටතරම ආශස් ප්‍රසාසයට මූණට දාලා විනාඩි ගණන් එන්න පුළුවන් තත්ත්වයටපත් වුණාට පස්සේ තමයි යෝග සිද්ධ වෙන්නේ. මේ ආනාපානේ අල්ලන්නවත් බැරි වෙලාවෙ වෙන්නේ නැහැ. මේක නැත්තම් කියත හැකි දක්ෂ යෝගාවචරයට ගුණ දෙන්න වෙන තරම්. ඉතින් ඒක වෙනකොට හුස්ම ටිකක් tempත් වෙන ගතිය තියෙයි. හොන්දට සතිය නිර්වචනය කරගත්ත කෙනෙක් නම් අරමුණක් තියෙද්දි පවතිච්ච සතිය අරමුණක් නැතුවත් පවත්න්න පුළුවන් අභ්‍යාසයට දැන් ලඟ වෙනවා. ඉතින් ඒකේ ඒ විදිහට හරියට කියා ගන්න පුළුවන් නම් ඇත්තටම sannivedana වෙනවනම් හරීම විචිත්‍ර අවස්ථාවක් භාවනා ජීවිතේ හරීම සුන්දර අවස්ථාවක් භාවනා ජීවිතේ හරීම පෙරවිකාර අවස්ථාවක් භාවනා ජීවිතේ ඇත්තටම කියනනම් භාවනා ජීවිතේ මුළු සංසාරෙම වැදගත්ම අවස්ථාවක් ඊට පස්සේ මේකට බය වෙන්නේ නැතුව දිගට භාවනා කරොත් ඔය සංසිඳිච්ච සියුම් භාවයටපත් වෙච්ච ආනපන ඉතාමත්ම සියුම් භාවයටපත් වෙනවා ඒ ඒ තාක් ඒ සියුම් භාවයටපත් වෙනකන් ආශ්වාස ප්‍රශ්වාසයත් ඒකට අදාළ වෙන කයක් පරිමර හිතේකට යනවා පඨවිහරා තේජෝහරා වායෝහරා ආපෝහරා විවිධ විවිධ නැලවිලි නරවනවා නමුත් ආශ්වාස ප්‍රශ්වාස සංසිඳනකොට සියල්ල අවකාශ ධාතු වල ඉඳ තියලා අයින් වෙනවා එනතන් රූප ධාතුවේ ආස්තික පැත්ත සමු අරගෙන මේ රූප ධාතු නටපු වේදිකා අවකාශය ඉතුරු වෙනවා නළු ඔක්කොම අයින් වෙනවා ඉතින් එතෙන්දී සැකයක් එනවා මට දැන් සතිය කැඩිලාද? අයි මෙච්චර ෂෝක් එකේ තිබුණා ආනාපාන දැන් ක්‍රමෙන් නැති වෙලානේ. ඔගේ මේ වෙලාවට ඔය බාධා තිබුණ සද්ද නැති වෙලා යනවා. හිතවිලිත් නැති වෙලා යනවා. හොඳට හිස්තනක් පේනවා. ඉතින් මේක අර ඉස්සෙල්ලා ෂියුම් වෙනකොට ඇතිවෙච්ච තෝන්තු ගතිය වගේ, නීරස ගතිය වගේ, ඒකාකාරී ගතිය වගේ බයකට, අනිශ්චිතතාවයකට, නොදන්නා ශේෂ්ත්‍රයකට යෝගාවචරය යොමු කරනවා. ඉතින් එතෙන්දී එතෙක් ගෙනනට බුද්ධ ධර්ම සංඝ વિશે තියෙන ශ්‍රද්ධාව සීලේ පිළිබඳ තියෙන ශ්‍රද්ධාව මේ වෙලාවට ගොඩක් පිට වෙනවා. ඒකෙම යෝගාවචරය දන්නවනම් සතිය අඛණ්ඩ භාවය. ඒ නිසා සතිය දැනගෙන තියෙන ඉබේ ඒකට තේනවා මෙතෙන්ද එනකොට අරමුණු නැති වුණාට අරමුණක මුල මැදක දකින්න බෑ ආසස් පසස් වෙන් කරන්න බෑ මෙනෙහි කරන්න බෑ නමුත් සතිය තියෙනවා කියලා එතකොට මේ යෝගාවචරයට තියෙනවා දැන් ඔන්න ජීවිතේ ආධ්‍යාත්මික පැත්තට යන්න හදනවා. දැඩි ආගමික පැත්තකට යන්න හදනවා. සංඥා සහිතව තුන භාවනා සංඥා නැති තත්ත්වයටපත් වෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයට යන අර පටවියාපෝතේ ජීවල තිබුණු ලකුණු වෙනුවට හිස්තනක් ඇතුළත පිටත වෙන් කරගන්න බැරි තැනක් සීමා කරගන්න බැරි තැනක් වචනයෙන් ප්‍රකාශ කරන්න බැරි තැනක් අහු වෙනවා හැබැයි යෝගාචරය ඉතාමත්ම කුශාග්‍ර බුද්ධිමත් කෙනෙක් නම් එයාට තියෙනවා මේ ප්‍රසවාසි වරිච්චාම ඔන්න ඔතෙන් ඇවිල්ලා තමයි ආශ්වාසය පටන් අරගන්න. නමුත් ඒක අහු වෙන්නේ නැහැ. මොකද අපේ හිත සියුම් නැති නිසා. දැන් ආශ්වාස ප්‍රසද සියල්ල සංසිඳිච්ච වෙලාවේ මේක මේ අවකාශ අවස්ථාව නැත්නම් මේ යමක් නැති හිස්තනක් මේ තියෙන්නේ කියලා තේරුම් අරගෙන එහි සතිය තියෙනවායි කියලා දන්නවනම් සති අඛණ්ඩකම අවිච්ඡින්න ස්වභාවය පිහිට තියෙන ගතිය දන්නවනම් අත්දකින්නවනම් ඒ යෝගාවචරයට පහරු වෙච්ච ගතියක් තනි වෙච්ච ගතියක් අසරණ වෙච්ච ගතියක් නෙවෙයි ලොකු සෙල්ලක්කාරකමක් හිතට එනවා නම් මොනවා නැතුණත් මට මං සතිය මෙතෙන් ආව පාරත් මතකයි මේ යන පාරත් මතකයි ඉතින් ඒක අටුවාචාරින් වහන්සලා මිගපල මිගපද වළංජන ක්‍රමය කියලා නිදර්ශනයකින් ගෙන හරපන ලස්සනයි නිදර්ශනෙත් හොඳයි. ඒක දහිතේ පිණිස මතක් කරගත්තොත් මොහ වැද්දෙක් මොහේකට විදිනවා. විදිනට පස්සේ මොහ දුවනවා. එතකොට ඒ මොහ පිටිපස්සේ එළවන වැද්දා ඊටාම තීක්ෂණයි. හරීම ඒකයි වැද්දාගේ ගතිය. එයා මොහගේ අඩි ලකුණුත් බලනවා, ලේ ලකුණත් බලනවා. දුවන දුවන ලේ හැලෙනවා. ඉතින් එහෙම ගියාට පස්සේ ලේ දකින්නේ බොහොම ඈතින් ඈතින් අඩි ලකුණ තියෙනවානේ. ඉතින් මෙයා දන්නවා මුවාගේ මම් පෙත. මංකඩ කියලා එකට කියන්නේ. ඉත ඇහෙන මංකඩ වෙනස්, අලිය ඇහෙන මංකඩ වෙනස්, ගෝණ ඇහෙන මංකඩ වෙනස්, මුවා ඇහෙන මංකඩ වෙනස්. මෙයා එක දිගේ එලවන යනකොට හිතන්නේ විශාල ගල්තලාවක් උඩින් මියා මුවා පැනගෙන යනවා. ගිහිල්ලා. දැන් අඩි දකුණු නෑ ගල්තලාවේ. පනිනකොට තියෙන වැලි ටික තියෙනවා. ඊට පස්සේ පේනවා මොකුත් නැහැ. වැද්ද පමා වුණොත් මොහා ලබා ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. වැද්දා මෙතනින් ගලට ගොඩ වුණාට පස්සේ ආ හිතනවා අතනින් එළියට යන්න ඇති කියලා. වහා මේ පාර දිගේ ගිහිලා ඊගාවට තියෙන මෝපෙන් මංකඩෙන් ඇතුල්ලලා දුවනකොට බොහෝ වෙලාවකින් ආයෙත් තරද්ද සකුණු ලැබෙනවා. ලේ ලකුණු ලැබෙනවා. මට වැටිලා ඉන්න මුවත් අකින්න පුළුවන් වෙනවා. ඒ වගේ තමයි යෝගාචර කාණපාණි කරගෙන යනකොට එක පාරට ගල්තලාවක් හම්බ වෙනවා. මොනම ලකුණක්වත් නැහැ. හැබැයි පිවිසුම් මාර්ගේ පේනවා. ඒක සතිය තියෙනවා. ඊට පස්සේ ආ අන්දමන්ද වුණොත් හැම චිත්තක්ෂණයක් පාදම මුවා නැල්නා බෙන්ද තියෙන අවස්ථාව වැඩි. හොඳ විශ්වාසයෙන් යුක්ත වෙතින් බලලා සැක කරන්නේ නැතුව ගියොත් ආයසරයක් ටික වෙලා ගියම ලාට ආනාපාන තේරෙන්න පටන් ගන්නවා. මට අතරමැද පැය භාගයක් විතර වෙනසක් තියෙන්න පුළුවන්. පොඩි වෙලාවක් වෙන්න පුළුවන්. අන්න ඒ ටික හොඳට පුහුණු කරන එක ලොකු බාලස්ත ව්‍යාපාරයක්. ලොකු ගර්ල් ගයිඩින් වලදී කරන්න තියෙන පරිශ්‍රණයක්. ඒක මොනම උපක්‍රමයක්වත් සමීකරණයක්වත් මොකුත් නැහැ. මෙතනින් ගියානම් අතරින් එන්න පුළුවන් කියලා ඒ දෙක අතර සැක කරන්න නැතුව මේ අන්දබන්ද වෙන්නේ නැතුව ඒකාකාර වෙන්නේ නැතුව බලන්න හිටියොත් ඊගාතනින් ආයතන ටික වෙලා ගියාම ඒ තියෙන සමාධිය නැති වෙන එකත් වෙනවා ආය හුස්ම සද්ද වේදනත් එක්ක ආයෙන එකක් සිද්ධ වෙනවා ඉතින් ආට පස්සේ ආයෙත් අන්දවන්ත වෙනවා නේ ලස්සනට භාවනා කරලා හිටියා භාවනා කැඩුනා. දැන් මොකද කරන්න කියන ප්‍රශ්න පහුගිය දවසලත් මේ ප්‍රශ්න වලදී ලැබිලා තිබුණා. ඊට පස්සේ කරණ තියෙන්නේ ආයෙසරයක් අලුතෙන්ම භාවනාවට ඉඳගත් කෙනෙක් වගේ ආධිකම්මික යෝගාවචරයක් වගේ නවකෙක් වගේ අර ඊගාවට ලාවට පේන සද්ද වේදන අතරින් එහෙම වුණොත් ආනාපානිය අල්ලගත්තොත් අර වාගේම චක්‍රයක් ආය යන්න පටන් ගන්නවා. ඒ ආය පටන් ගන්නවා ආය වට වියාපෝ තේජෝ පටන් ගන්නවා. ආය ආනපන දෙකේ වෙනස අහු වෙනවා. නොබෝ වෙලාවකින් ආය නැති වෙලා යනවා. ආයසරයක් අර විවේක තැන්නේ. මේ වගේ ඇති අරමුණු ඇති නිමිති ඇති වේදනා ඇති ආනපාන සතියකුත් අරමුණු නැති වේදනා නැති නිමිති නැති සතියකුත් දෙක එකිනෙක එකිනෙක මාරු වෙන්න පටන් ගන්නවා. මෙතෙන් යන කම්ම කායනුපසනාව කියලා කියනවා. මේ ටිකේ තියෙන පට වියාපෝ තේජෝල හොල්මන් කරන වෙලාවක් තියෙනවා. හොල්මන් නැති අවකාශ අවස්ථාවක් තියෙනවා. මේ දෙක හැම වෙලාවෙම තියෙනවා. ඇත්ත වශයෙන් කියනවා. නමුත් මේ අවකාශය කියන එක ඉදරන්ට ගෝචර වෙන එකක් නෙවෙයි. මොන මේ අන්තරයකට අහු වෙන්නෙත් නැහැ. ඇහැට පේන්නෙත් නැහැ, කනට ඇහෙන්නෙත් නැහැ, නාසයට ගඳ දැනෙන්නෙත් නැහැ, දිවට රස දැනෙන්නෙත් නැහැ, අතට අහු වෙන්නෙත් නැති එකක්. ඒක බලන්න පුළුවන් වෙන්නේ අහුවෙන දේ ගෙවන් කිරීමෙන් විතරයි. ඒතාවට කියන්න බෑ. අහුවෙන දේ හොඳට පරිචින්න කරලා වෙන් කරලා හොඳට ආදාර ආදාර ඉන්නකොට ක්‍රමයෙන් ගෙවෙනකොට තේරෙනවා දැන් යන්න හදන්නේ අවකාශයට. අවකාශය කියන්නේ නාස්තික අවස්ථාව. අඩවිය අපෝතේජ කියන්නේ ආස්තික අවස්ථාව. මේ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍යයයි. ආන්න මේ දේ මේ විභාගේ පාස් කෙරුවේ නැත්තම් නාම ධර්ම ධාවට සුදුසුකමක් ලබන්නේ මෙතෙන් යනකොට හුඟක් වෙලාවට ඒ යෝගාවචරයට බලපාන්නේ ද්වේෂය. නුරුස්නාගතිය, නිදිමත, ඒකාකාරීකම ආදි වශයෙන් මේ භාවනාවට මේ මැස්සෙක් වැහුවත් සදයක් යන හැම එකක්ම නුහරට හිනා මොකද අපේ හිත ද්වේෂය ඒ තරම්ම අගය කරගෙන හැදෙන ජීවිතයක් අපිට තියෙනවා. අපි හැම ශිල්පයක්ම දිනු කරන්නේ ද්වේෂයේ පදනම මත ඉඳගෙන. හැම අධ්‍යාපනයක්ම තියෙන්නේ ද්වේෂයේ ඉඳගෙන. එනිසා හොඳට ඉගෙන ගන්න හොඳ දක්ෂ ශිල්පකාරයයි කියලා කියන්නේ ඔස්ස ළඟින් මැත් යන්න බැරි එකෙක්. ඒ මොකද මෛත්‍රියේ ඉන්නවා නම් සතියේ ඉන්නවා නම් මේ මොහොතේ හොඳ නෙමෙයි මොකටද පරිේශණය. මොකටද අධ්‍යාපනයක්. මේ මොහොත 100% පිරලා තියෙනවා. මේ මොහොතට වෛර කරන්නේ නැතුව පරිශන කරන්න බෑ. මේ මොහොතට වෛර කරන්නේ නැතුව මීට වඩා හොඳ මොහොතක් හිතන්න බෑ. ඒ හරහා තමයි ඔය ශිල්ප, විද්‍යාව, අධ්‍යාපනය තීරම ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපිට මොන දෙයකටත් වෛර කරන්න පුරුදු වෙලා තියෙන්නේ. නම තානාපන දිගේ යනකොට වෙන්නේ මොකද්ද? ගැටෙන්න තියෙන පට වියාපෝ තේජු ගිවිල ගිවිල ගිහිලා අවකාශයට යනකොට අපිට වෙන වෛර කරන්න දෙයක් නැති නිසා එක්ක හිත නින්දට වැටෙනවා නැත්නම් නීරස වෙනවා නැත්නම් සැක උපදවනවා. ඉතින් මේ වගේ වෙලාවල් වල ওই මෛත්‍රී භාවනාව පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ඒකට සුදුසුකම් තියෙනවා. ඉඳගත්ත ගමන්ම අර Taman හම් වෙච්ච සමතොලිත ගතිය, සමබර ගතිය, ලිහිච්ච ගතිය මෛත්‍රිය වශයෙන් තේරුම් ගත්තොත් Taman තේරෙනවා නම් මේ අවකාශයට ගිහිල්ලා මොනවත් නැත්තන්ට ගියාට මම ඉන්න බව වෙනස් වෙලා නැහැ. නිින්ද ගිහිල්ලා නැති බව වෙනස් වෙලා නැහැ. අසත්‍යමත් බව හෝ සීමුර්ජා ගතියක් නැහැ කියලා අරගෙන මේකට ලකුණක් ගන්න පුළුවන්. හැබැයි ආරමුණු නැහැ. නැත්කම නැතිලා කියලා. සතිය තියෙනවා. එහෙම නැත්තම් සමහරෙකුට මේකට ආශාව නිසා එහෙට වෙච්ච බාධා නැති තත්ත්වයට ආසන්න අනිත් දවසේ ඉඳගත්ත ගමන් මේක අපේක්ෂා කරනවා. එතකොටත් එයාට මේ ආශාව වැඩිකම නිසා ආධුනික මනසක් ඇති කර ගන්න දන්නේ නැහැ. එයාටත් එතකොට භාවනාවේදී හිතනවා එදා මොකක් හරි විශේෂ යෝගයක් ආවා අරක නිසයි මේක නිසයි හරි ගියේ අද මේක එන්නේ නැත්තේ මොකද කියලා අර ලෝභය වැඩිකම නිසා ඇති වෙච්ච ඒ විවේකයට ඇති ලෝභය වැඩිකම නිසා අනිත් දවසේ වතුරට බහ ගන්නවත් බැරුව යනවා. එතකොටත් එයා ළඟ තියෙන්න ඕනේ මේ දැඩි ලෝභයේ තියෙනකොට මේ තියෙන අවකාශ ධාතුවත් අනිච්චන් දුක්ඛං අනත්තං. ඒක මේකට සාපේක්ෂ වශයෙන් වෙනස් එකක් බව හැබෑව. මොකද මේකත් වැටෙන්නේ දුක්ඛ සත්‍යයටමයි. ඒ නිසා ඒක පිළිබඳව අසුභ සංඥාවක් නැත්නම් මේක සර්ව සුභවාදී එකක් නෙවෙයි. මේක ඇති දෙයට විකල්පයක් වුණාට නැති බව මේකත් වෙනස් වෙන ගතියක් තියෙනවා කියලා. ඒකෙත් අසුභ සංඥාව එහෙම නැත්නම් පිළිකුල අල්ලගන්න නැති ගතිය එක්ක යෝගාවචරය සමත ක්‍රමයට පුරුදු කරලා තියෙනවා නැත්නම් අසුභ විරු ඥාන තියෙන්න ඕනේ මේකට ආසාව ඇති වෙන්න ඉඩ තියෙනවා කියන. එහෙම නැත්නම් මේ වගේ වෙලාවල් වලට එනකොට අඥාන උපේක්ෂා වෙන්න පුළුවන්. ඕකටදී මහා උච්චර දෙයක් ගන්න තියෙනවා මොනවාක්වත් නැත්නම් යන එක ලොකු භාවනාවක් ය. ඔය නිකම්ම නිකන් කාලපුඩියකට තෝක් ගන්න පුළුවන් නේ කියලා උඟ දෙනෙක් ඔය ව්‍යාපාර ඔක්කොම අතහැරලා දාලා බුද්ධ වෙනවා වෙනකොට බුද්ධියන්ට යන්න ඉඩ තියෙනවා. ඒකගෙන අඥාන උපේක්ෂා කියලා. මේක ඇවිල්ලා තියෙන ප්‍රතිපදාවේ මේක ඇවිල්ලා තියෙන කෙලස් කපලා. ඒ ඒක වෙන එකක්. එතකොට යෝගාචර දැනගන්න ඕනේ ඔය කලයුත්ත කිරීම බහා තබලා කුසීත වෙන දෙයට බුදුහාමුදුරුවෝ සාක්ෂි වෙන්නේ නැහැ. ඒකට යා මුදිතා භාවනාව කරන්න ඕනේ. මුදිතා භාවනා කෙරුවේ නැත්නම් අරතිය කියන අධි කුසලයට කම්මැලිකම එන්න පටන් ගන්නවා. ගොඩනෙක් භාවනා මධ්‍යස්ථානවලට ඉන්නේ gedara වහලෙ තෙමෙන හින්දා. එහෙනම් මෙතන නිකන් කණ්ඩ දෙනවනේ. දැන් විවේකයේ තියෙනවනේ. නැත්නම් මහලු නිවාසෙට. බුද්ධ ආගමේ මේ සෙල්ලම කරන්න බෑ. මොකද මෙතෙන් ආවට පස්සේ නිකන් බෑ බත් කෑනම් ගොංගහපම් බඩෝ කියලා බත් කෑන වැඩක් තියෙනවා. අනික හැම ආගමකම භාවනා මධ්‍යස්ථාන යෝග මධ්‍යස්ථාන වල තියෙන්නේ කරන දෙයක් නැති විශ්ව විහාරට වට කරනවා. ලංකාවෙත් ඒ හැල්ලම තියෙනවා. එදී ඒගොල්ලෝ හිතනවා මේ මොකුත් නොකර නිකන් ඉන්න එක තමයි භාවනා කියලා අඥාන උපේක්ෂාට වැටෙනවා. ඒක හරියන්නේ යාට තේරුම් ගන්න මේක කළ යුත්ත කිලිබීම තිබියදී විවේක ගැනීම. මේකට කියනවා අධි කුසලයට කම්මැලි වීම කියලා. සීලය වනක්වන්න උත්සාහ කරන්නේත් නැහැ සමාධිය නක්වන්න උත්සාහ කරන්නේත් නැහැ ප්‍රඥා නක්වන්න උත්සාහ කරන්නේත් නැහැ නැත්නම් සීලය අදි සීලයක් වඩපත් කිරීම ගැන හිතන්නේ නැහැ සමාධිය අදි චිත්ත භාවනා කිරීම ගැන හිතන්නේ නැහැ ප්‍රඥා අදි ප්‍රඥාවක් කරන්න හිතන්නේ කුසීත වෙනවා එතකොට මුදිතාව අවශ්‍ය වෙනවා මේක නිකන් ඉඳලා කරන්න බෑ මුදිතාව තිබුණොත් ඒ අරතිය වළක්වා ගන්න පුළුවන් එනිසා හිතා ගන්න තියෙනවා මේක මේ කම්මැලියන්න කරන කම නෙවෙයි වීර්යවන්තස්සායම් පර ධම්මෝ නායන් ධම්මෝ දුක් කුසීතස්ස කියලා බුදුරජාණන් දේශනා කරනවා. මේ ධර්මයේ තියෙන වීර්යවන්තයාට එහෙම නැත්නම් කුසීතයට නෙවෙයි. ඒක නිසා තමයි නැවත නැවතත් මේ ක්‍රියාවලිය මේ කායනුපස්සනාවේ කියලාද කියලා පැමිණීම දැනගන්න ඕනේ නම් යාට සිද්ධ වෙනවා හැමදාම තිබුණට වැඩිය සීලය හොඳට තහවුරු කරගන්න. ඉඳගෙන ඉන්න ඉරියව් හැමදාම හදන්න. හැම වෙලාවෙම සක්මන් කරන්න. හැම වෙලාවෙම කාලසටහන හරියට කරන්න. හැම වෙලාවෙම බලන්න ඊට වැඩිය වැඩි වෙලාවකින් මට මේ විවේකී ස්ථානයේ ඉන්න පුළුවන්ද? එන්දරිය කලින් මට ඒකට යන්න පුළුවන්ද? ඒ සඳහාම මානපණ කිට්ටු කරගන්න මොන මොන ක්‍රම සාපීචි කරන්න ඕනද කියලා හැම වෙලාවෙම විමසුන්න ඕන වැඩ කරන්න ඕන. ඒකට මුදිතාව කියලා කියන්නේ උපයාරගත්ත තමන්ගේ ළඟ තියෙන ಗುಣ ටික පිළිබඳව සතුටෙන් ධනවලා ගන්න ඕනේ. සාමාන්‍ය මුදිතා ගුණය කියලා කියන්නේ ලෞකික ලෝකේ තමන්ගේ දුවදරුවන්ගේ අධ්‍යාපනය හරියනකොට තෑගි ලැබනකොට දෙමාපියන් ඇති වෙන සතුට ඒකට අපි කියන මුදිතාව කියලා. ඒ වගේම තමන්ගේ භාවනාවේදී යම් යම් වාසි ලැබිලා තියෙනවා නම් ඒක හිතන්න එපා ඒක අවසානය කියලා. මේක තමයි දිනුන පවන කෙරුවේ නැත්තම් හිත নানা ප්‍රකාර කුසීතකම් වලින් මෙහෙම සීතල වෙන්න ගන්නවා. මේ සීතල වෙන්න දෙන්නේ නැතුව වඩන්න නම් භාවනා මේ මට්ටමටවත් හැදිලා තියෙනවා. හැදිලා තියෙද්දිත් අඥාන උපේක්ෂාට දාලා පමා කෙරුවොත් එයාට තියෙනවා මේ කවුරුත් දෙන්නෙක් වැරද්දකාරයෙක් නෑ මම්මයි වැරදිකාරයා. මෙහෙම ඉඳලා කරන්න බෑ කියලා ඒ මුදිතා ධර්ම හරහා ඉදිරියට යන්න මේ විදිහට මේ කායानुපස්සනාවේ ඉම ඒක සත්‍යපට්ඨාන සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ සබ්බ කාය පරිසංවේදී අසසී සාමිති සික්ඛතේ සබ්බකාය පරිසංවේදී පස්සචිචාමේ ශීක්‍රති කියලා කියන්නේ ආශ්වාසයේ මූලමඳාග තුන උන්ද ලස්සනට අතගාගෙන බලන්න පුළුවන්. ඒ වෙලාවේ හුඟක් වෙලාවට සබ්බකාය වශයෙන් බලනකොට ආශ්වාස ප්‍රශ්වාස දෙන සමගති පේන්න පටන් ගන්නවා. දෙකටම මූලමඳාග තියෙනවා. ගුරුසු වෙලා නැති වෙලා යන ගතිය තියෙනවා. මේකේ තියෙන කම්පන චංචල වගේක්. මේ පට මේ ආපෝ මේ තේජෝ මේ වායු කියලා හොය හොයා ඉන්න බැරි තරම් වේග වෙන්න ගන්නවා. ප්‍රවාහයක් බවටපත් වෙන්න පටන් ගන්නවා. සම්තතියක් බවටපත් වෙන්න පටන් ගන්නවා. අන්න ඒකෙදී හොඳට භවනා අනුග්‍රහ කළොත් පස්සම්බයං කාය සංකාරං අසසීසාමිති සික්ඛති. පස්සම්බයං කාය සංකාරං අසසීසාමිති සික්ඛති කියලා කායනපසනාවේ අවසාන හතරවෙනි පියවර කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාස් ප්‍රසවාස දෙක. ඒක සංසිඳෙද්දී අවුල් කරන්නේ නැතුව නින්දට වටන්නේ නැතුව සැක කරන්නේ නැතුව ඒ සංසිඳන දේට අනුයාතව ටිකට භාවනා කරගෙන යනවා හරියට නිදාගෙන නින්දට යටින බබාට නින්ද යන්න ඇරලා නැලවිලි කවිය අඩු කරනවා වගේ කියලා එහෙම නින්දට යනවා ඉතින් බුද්ධි කරවන්න කරන කතාවක් නෙමෙයි මම මේ කියන්නේ නිදහසට නිදර්ශනයක් වශයෙන් අන්නේ වගේ තමයි තේරෙනවා දැන් ආශ්වාස ප්‍රශ්වාස දෙක ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා දෙක වෙන් කරලා අඳුර ගන්න බැරි වුණාට මෙනෙහි කරන්න බැරි වුණාට දැන් කඳුළු හෙල් අතරින් පෙරීගෙන ආපු දියවැලි සහිතව ආපු ගඟ සානුවට ඇවිල්ලා දැන් හිමීට ගලන මට්ටමට එනවා. අන්න එතෙන් එනකොට යෝගාවචරයා මේක සංසිඳින්න ඉඩහැරලා එහෙමම යන්න දීලා මේක පිළිබඳව අප්‍රමාදය සතිය එළඹ සිටි ගතිය වෙනවට හයියෙන් හුස්ම ගන්න ගත්තොත් නින්දට වට ගත්තොත් ආයෙ මුලට යන්න වෙනවා. ඒක උංග වෙලාවකට වෙනවා. දන්නේ නැති කම නිසා. ඒ නිසා මේක ලක්ෂ වාරයක් වෙන්න ඕන. වෙන්න වෙන්න යනකොට දැනගන්න ඕනේ මෙතනින් යනකොට නින්දට වට ගන්න දෙන්නත් එපා. නින්දට වැටුනොත් මෙනෙහි කරන්න වෙනවා. මෙනෙහි කළොත් ආයෙ මේක ගොරෝසු වෙනවා. ඒ නිසා එතෙන් ගැළපෙන ක්‍රම විදිය ක්‍රමසා විදී කන්දක් ඉහලට නගන වාහනයක මෙතෙන්ට යනකම් ෆස්ට් ටොප් එකේ යන්න ඕනේ ඊපස්සේ මෙතෙන්දි තර්ඩ් එකට දාන්න ඕනේ මෙතෙන්දි සෙකන්ඩ් එකට දාන්න ඕනේ කියලා ළඟින් ඉන්න කෙනාට කියලා දෙන්න බෑ. එයා දැනගන්න ඕනේ වාහනේ ඉග්නිෂන් ගහනකොට යට ගියර එකට බර ගියර එකට දාගන්න. එතකොට අපි කන්ද අදිනවා වාහනේ යන පැසෙන්ජර්ස්ලාට තේරෙන්නේ නැති වෙන විදිහ. අන්න ඒ වගේ වර්ගීයකට දාන කතාව මේක තමයි ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ යන දේට අනුග්‍රහ කරනවා කියන එක කිසිම විශේෂක ලෝකේ උගන්වන්නේ නැහැ. උගන්වන්න බෑ. මේ ලෝකේ තියෙන විෂයන් ඒ තරම්ම පහත්, ඒ තරම්ම සෙකන්ඩ් හෑන්ඩ්. මේකෙදි තන්නිකර යෝගාචරණ තමන්ගේම ආවේනික ක්‍රමසාවිදි අනුව තේරුම් ගන්න වෙනවා මේ වගේ ආනපන සංසිඳිලා සතිය දිකට පවතිමින් යන වෙලාවේ නිින්දට වට ගන්නෙත් නැතුව සැක උපදවා ගන්නෙත් නැතුව මේ දේට අනුග්‍රහ කරන්නේ කොහොමද කියන එක බුදුරජාන් වහන්සේ මොනම වගකීමක්වත් ගන්නෑ. උන්වහන්සේ කියලා දීලා කියනවා මෙන්න උඹලට ක්‍රමයේ කියලා දීලා තිනවා කරපළා. එතන රාහුල කුමාරට කියතේ මයි ළඟ වැඩි වැඩිපුර තිනවා උඹට මෙන්න මේක තියාගනින් උඹට මෙතෙන්දි මම උදව් කරන්නම් කියලා. මේ රාහුල හාමුදුරන්ට දෙන්න පුළුවන් මිටි මොලවගෙන තිබුණ එකක් තියෙනවනේ. රාහුල හාමුදුරන්ට කියන්නේ එකමදී අපිටත් කියන්නේ එකමදී. එනිසා ඒ එතනදී ඒ ශිල්පීය ක්‍රමය එහෙම නැත්නම් ඒ දැනට අනුව පිළිපදින දේ අපි මැරෙන්න ඉස්සෙල්ලා අත්දැකගත්තේ නැත්තම් මේ ජීවිතේ අපි මා විශ්ින් මට කළ යුතු උපරිම ලොකුම කරුණාව මේකයි කියලා තේරුම් ගත්තේ නැත්නම් අපි මේ දරුවන්ගේ ප්‍රශ්නයි දේශපාලන ප්‍රශ්නයි ඉඩකඩම් ප්‍රශ්නයි රත්තරම් ප්‍රශ්නයි අරගෙන මහා ලොකුවට කතා කර කර අමු මැට්ටෝ බවට පත් වෙනවා. මේක තමයි කළ යුතු ප්‍රධානම දේ. මේක තමයි බුදුහාමුදුරු කෙනෙක් ඒ ශ්‍රාවකයන්ට විශේෂයෙන්ම දෙන දායාදේ. අපි ඒකට කියනවා වෙලා නැහැ කියලා. අනේ පිස්සු කෙලින්ද ඕනේ තරම් වෙලා තියෙනවා. ඒකට අපිට කවුරක්වත් ඕනේ නැහැ කටු ගහේ කටුල් කරන්න ඕනේ නැහැ. මේකට ගියාම ඒකට බෞද්ධයා සලකන තුප්පහයි ක්‍රමයේ ගැන බලනකොට බල්ල බිමට දාවවත් කන්නේ. ඒ තරම්ම අපි මේකට අව탁සීරු කරනවා. අපි ඒ තරම්ම Taman පිළිබඳව කරුණාවක් නැහැ. Taman අත්‍යන්තයෙන් කළ යුතු කාරණා පිළිබඳව සලකන්නේ නැහැ. ඒක නිසා හිතන්න එපා හීනකින්වත් බෞද්ධ රාජ්‍යයක් හදන්න පුළුවන් මේ කියලා. බෞද්ධ ලෝකයක් හදන්න පුළුවන් මේ කියලා. බෞද්ධ වැඩිතරයක් ලෝකේ හදන්න පුළුවන් කියලා වෙන්නේම නැහැ. මේ මේ මේ தත්තර ගිය කෙනාට තේරෙනවා මේක කණකැස් බෑව වේසිතුරෙන් අහත බලන නිදර්ශන දෙනවා මනුස්සාත්ම භාවය ලබන. මනුස්සාත්ම භාවය ලැබපු කෙනෙක් මෙතෙන්ද ගිහිල්ලා ඒකට පිහිටිය යුතු ආකාරය ඕන කෙනෙකුට බය හඳුනට කමන්නේ බැගෑ වුණාට කමන්නේ යට හඳුනට කමන්නේ දැනගත්තොත් තේරෙන්න පටන් ගන්නවා අපේ මොළයේ තියෙනවා වෙනමම පැත්තක් ඒකට කියන්නේ निराமிෂ ලෝකය කියලා නිර්ආමිෂ සුඛය කියලා. අපි දන්නේ ආමිෂය විතරයි. අපි දන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඇහ කන දිව නාභය කය සම්බන්ධ කරගත්ත දෙයක්. මෙතෙන්ද කියලා කවදාද මේක පදම් කරගත්තොත් මේක වශී කරගත්තොත් මේකට මේක තමයිගේ හැබෑනි වහන බවටපත් කරගත්තොත් එහෙම සෙකන්ඩ් නේචර් බවටපත් කරගත්තොත් තේනවා අපි මෙතෙක් කාලේ පොඩි එකෙක් කක්කට ගන්න තරම්වත් දැනුවක් නැතුව මේ කක්කාවක් අත ගෑවට මේ සම්පූර්ණ ලෝකයක් තියෙනවා මේක නිතරංග ජයක්. මේ වැත්තේ කිසිම උරුට්ටුවක් නැහැ. කිසිම තරංගයක් නැහැ. කපලාතක පේන කෙනෙක් නැහැ. ඉන්න හරියක් රණ්ඩුව තියෙන්නේ ආමිෂේ. ඒකට වෙලක්ම දී අපිට. ඉතින් ඊදාට තේරෙන පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් කොච්චරක් සැපක් ගෙන හර දක්වලා තියෙනවද කියලා. කොච්චරක් ඉස්සරහට කරන්න පුළුවන් අමන මරි තකතිරු මෝඩ වැඩ රාශියක් අමන වැඩි මෝඩ වශයෙන් පෙන්ලා දීලා තියෙනවා කියලා උන්වහන්සේගේ බුදු වීම හරහා නිසා සුඛෝ බුද්ධානං උපාදෝ සුඛෝ සද්ධම්ම දේශනා මේ විදිහට කටයුතු කරන යනකොට අපි බුදුන්ට වඳින්නේ gadol වලට නෙවෙයි ඒ කවුරුත් කියපු බුදුන්ට මේ තියෙනවා අනේ මේ මිනිස්සයා මේක අල්ලගෙන ඒක පැත්තකට ගියම කොල්ලගත්තයි කියන එක නම් බුදුහාමුදුරුවෝ තමන් කෙරේමයි පෞද්ගලික කරුදේ මේක තව කෙනෙකුට කියලා දෙනවා කියන එක. කද්දාකත් හිතන්නේ. හිතන්නේ කියුවද කවුරුද 2600ක් පැවතුණා කියන එක. මොන්න තරම් ආශ්චර්යයක්ද කියලා. අපි ළඟට එනකොට කහ කැල දෙකට කැඩුවාගේ හොඳ ලස්සනට තියෙනවා. කිසිම බාධාවක් වෙලා නැහැ. ඉතින් එතකොට තේනවා බුදුහාමරණ්ඩ තමන්ගේ ඥානයේ මේක ස්පර්ශ කරගන්න එක මේ කයම අරගෙන කය හරහා කායानुපසනාවෙන් කය ගෙවම් කරනවා. කය විනිවිද දකිනවා. කය හරහා දැකලා ඒක චිත්‍රය හරහා canvas එක දකිනවා. රැලිමාලා හරහා ඈත තියෙන සිටිජේ දකිනවා. එහෙම නැත්නම් මේ කයේ මේ කන දිවනාසය අතර තියෙන මේ උරුට්ටු හරහා ඔක්කොම ප්‍රයෝගයෙන් සංසිඳවලා අර තන්නේ අවකාශ ගතිය දකින්නකොට තේරෙනවා මේ ආමිෂ සුඛය පමණක් දන්න ලෝකයා අත් දෙකම නැති කොටෙක් වයි. අන්ධකාරය දඟලනවා. ආමිෂ සුඛය දන්න කෙනා එක හැක් අරගත්තා වගේ. එයාට තීරණ පටන් අර ගන්නවා. අන්ධකාර කාමරයක ලයිට් එක දාන්න නැතුව අත ගාලා අස්පස් කරන මිනිහයි ලයිට් එක දාලා අස්පස් කරන මිනිහා අතර කොච්චර වෙනසක් වෙනවද? එගේම අතපත ගාලා වැඩ කරන මිනිහෙකුට වැඩිය එක ස්පොට් එකකට කොච්චර දේවල් විනිවිද දකින්න පුළුවන්ද කියලා ඒ දේ දකිනකොට තමන්ට තේරෙවි. තේර යන්න ඕනේ සංසාර අපි කවදාවත් මේ පරිශ්‍රණය කරලා නැහැ. කවදාකවත් මෙවැනි අත්දැකීම් ලැබලත් නැහැ. මේක කරන්න පුළුවන් මිනිසෙකුට විතරයි. මොනම තිරසනෙකුටවත් කරන්න බෑ. ඉතින් ඒතිෙදී අපි මේ මේක දැක්කට පස්සේ ලොකු සංවේගයක් පහළ වෙනවා. අපි මොනවටද කාලය යොදන්නේ? අපි මොන ඒ ලබන යොදන යොදන කාලයෙන් අසහනයක්පත් වෙනවා. යොදන යොදන දේෙන් මානසික ආතතියක් එනවා. දැවිලි තැවිලි තියෙනවා. මෙතෙන් ගියාට පස්සේ නිතරංග ජයක් තියෙන්නේ. පලාතක පේන හරියක කවුරුත් නැහැ රණ්ඩුවක් එන්නේ. නමුත් අපේ චින්තන රටාව අපේ අගයන් ආඩම්බරය නේ හැමදාම අර ගොරෝසුවට අර ඝර්ෂණයේ තියෙන තැන දැවිලි තැවිලි දැන්න දුවන දකින්නකොට කතා කරගන්න කෙනෙක් පේන තෙක් මානක නැහැ. මුළු ලෝකෙම අනිත් පැත්තේ. ඒකට එක්කෝ හිතනවා මට පිස්සු කියලා. ඇයි මේ මුළු ලෝකයක්ම අර පැත්තට යනකොට මම විතරක් මේ කොහොමද යන්නේ කියලා. ඉතින් ඒක නිසා අපිට බුදු සරණ ධර්මය සංඝයාගේ සරණ සීලේ වගේ දේවල් නැති වුණොත් මෙතෙන්ට යනකොට ඒව නැත්තම් සුද්ධෙන් කෙතගේ පිස්සු වැටෙන්න තියෙන කෙටිම මාර්ගය කියලා මේක. කෙනෙකුට පිස්සු වැටෙන්න තියෙන කෙටිම මාර්ගය. යා බුද්ධ සරණ කියලා නැත්තම් ධර්මයේ සරණ කියලා නැත්තම් සංඝයා සරණ කියලා නැත්තම් සීලක නෙවෙයි නා. මෙවැනි දෙයක් වීම ලොකු ලොකු අපකරතැබ්බ. නිකමට හිතන්න මේ වගේ தත්ත්වයකට පත්වෙච්ච කෙනෙක් සයිකියාට්‍රික් කෙනෙක් ගාඩ ගියාම මොනවා කියයිද කියලා. මිලෝ හතරක් නැති අමු මැට්ටේ. මේ වගේ කෙනෙක් වෙච්ච මට එක තැනකට ගියාට පස්සේ මේ හුස්ම දැනෙන්නෙත් නැහැ. ඔය විවේක තැනකට යනකල අනිවාර්යෙන් සයිකඩලික් දෙනවා. බෙහෙත්. ඊළඟ කියන මොලේ ක්‍රියාකාරකම් කඩු කරපන්. මොකක් හරි භයානක ලෙඩක් තියෙනවා. මම කන්සල්ටන්ට් කෙනකින් අහලා කියන්නම් කියලා. එහෙව් ලෝකෙක ඉන්න නිසා අපි කල්යාණ මිත්‍රෙන් දැක්කේ නැත්තම් සද්ධාර්මයක් ඇහුවේ නැත්තම් ඒකට අපි සදීපෑදී හිටියේ නැත්තම් ලෝකයා පිස්සු ඇද්දල නැහැ කියන එක 100ක් සත්‍යයි මම ප්‍රවිජි වෙන්න හදනකොට මගේ ලුකෝයි අම්මට කිව්වා පොඩි මල්ලි වැඩේ ටිකක් සීරියස් අපි සයිකියාට්‍රික් කෙනෙක් ගාට යන්නේ බොහොම මූණ ඇද කරගෙන අයියාම තමයි අයියා කෙනෙක් විතරමයි කිව්වේ. ඉතින් මම මම මොනවද කියන්නේ? මං කියවරයි. මම බස් ගාස්තු ගවන්නෙත් නෑ, ට්‍රාන්ස්පෝර්ට් ගවන්නෙත් නෑ, සයිකියාට්‍රිට ගවන්නෙත් නෑ. ඔබ කියව හැබැයි කියන දේ පිළිකරු දෙන්නම්. ඊට පස්සේ මම එක්ක කතා කරන්න ඉන්නවා. මම ලෑස්ති. ඊට පස්සේ කන්නේ මම ඔබට කියන දේ තේරෙන්නේ නැද්ද මේ කාලේ ඔය කරන්න බෑ. ඔබ මොනවද පිස්සු කිලින්න හදන්නේ කියලා. මම කිව්වා දැන් මට ප්‍රශ්නයක් නෑනේ. මගේ ජීවිතේ මට තියෙනවා, මගේ ආත්මේ මට තියෙනවා මම කරනවා. එතකොට එන්නේ හිතුවක්කාරකමට අයියා කියන දේ අහන්නේ නැති හිතුවක්කාර මල්ලි කෙනෙක් විදියට. ඒ නිසා කැමති නැත්තම් මේ ලෝකයේත් එක්කම ඇලි ගලි වාසයට කැමති නම් අනී කරුණා කරලා භාවනා කරන්න එපා. භාවනා කෙරුවොත් ඒකාන්තයි ප්‍රතිඵල. ඒක පිළිබඳව නම් කිසිම සැකයක් නැහැ. ඒක දරන්න පුළුවන් අපට. ඒ ලැබෙන දේ දෝතින් බාර ගන්න පුළුවන් කියන එක උත්තරම කඩින් පරීක්ෂණයක්. භවනා ලෝකේ. නමුත් මේ වගේ පිළිදකට නැතුව මම මේ වගේ දෙයක් රේඩියෝ එකේ බණක කිව්වොත් කොහොම හිටියේ? ඇඩ්ඩිකල් අවශ්‍ය තියෙන එකක් නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ලොක් කරපු දණ කිත කියලා බණ කියන්නේ ඇයි කියන එක. මේ වගේම මේවත් එක්ක මේ වගේ දේවල් කරනකොට පිස්ස විහාට්ටොත් එක්ක විදා හදාගන්න යන්නත් එපා. අනිවාර්යයෙන්ම අමාරු තැනකට වැටෙනවා. ආශ්‍රයයක් තියෙනවනේ කල්යාණ මිත්‍රෙක් එක්ක. දැනගන්න ඕනේ සාසනයක් කියන එකක් තියෙනයි කියලා. ඒ නිසා අපි පත්‍රෝපදේශ නොවන තැනක ඉඳගෙන නැති කෙනෙක් එක මේ ගැන මුකුත් කතා කරන තීව්‍රයෙන් අහන්න මේ මේ බුරියානේ තියනවාද ভেජිටබල් වලින් හදන ඒවා ආයේ යනවා. ඒක රසයිද සාමාන්‍ය බුරියානේ වලට වැඩිය හොඳද? චිකන් එකද රස අම්මා ඕන තරම් යාළුවෝ ඒගොල්ලත් එක්ක කතා කරන්න යන්න එපා මේ නිර්ආමිෂ සුඛේද හොඳ ආමිෂ සුඛේද හොඳ ඒකට මැට්ටෙක් වගේ ඇහිච්ච නැති එකෙක් වගේ කන් ඇහෙන්නේ නැති එකෙක් වගේ මෝඩෙක් වගේ හැසිරෙන්න දන්නේ නැත්තම් කද්දාවත් භවනා ජීවිතයක් අකින්න බෑ මං කියන්නේ ඕගොල්ලන්ට භවනාය අත්දැකීම් අඩුවක් තියෙනවා කියලා ඔන්න ඔන්න ඔය කාරණාදී ඕගොල්ලෝ මැට්ටු. ඔතන මේ අනවශ්‍ය මිනිස්සුත් එක්ක අනවශ්‍ය දේවල් කතා කරනවා. ඒකට කතා කරන්න ඒකට ගැළපෙන පිරිසක් එනකන් ඉන්න නැත්නම් හොඳම දේ කතා නොකර නිකන් ඉන්න. ඒක නිසා මේ බුද්ධෝත්පාද කාලෙක ඉපදුණයි කියලා කියන්නේ විශාල වාසනාවක්. එහෙම නොවුනනම් මේ අත්දැකීම ලැබුව කෙනෙක් අනිවාර්යයෙන්ම ඉහළ ගෙදරකට දමාවි, පිස්සන් කොටුවකට දමාවි. ඒ නිසා මේ ලැබිච්ච අත්දැකීමට අනුග්‍රහ කරලා ඒක ඉදිරියට ගෙනියනවයි කියන එක ඒ තමයි අතර සත්‍යපට්ඨාන තියෙන්නේ. ඒක උත්හාන සම්පදාට වඩා උංගා කමාරිය ආරක සම්පදා. විශේෂයෙන්ම පාරිභෝගික සමාජයක. විශේෂයෙන්ම ලක්ෂරි සොයන සමාජයක නාස්ති කෙනෙක් කෙලවරක් නැති තැනක උත්හාන සම්පදාවට වැඩිය අමාරුම දේ ආරක සම්පදා. ඒ නිසා බෞද්ධ ක්‍රමයට යන කෙනාට ක්‍රමයෙන් ක්‍රමයෙන් සිද්ධ වෙනවා. මේ අත්දැකීම් බහුලීගත කරන්න ඕනේ නම් ඒ තමන්ගේ අනිකුත් ජීවන රටාවල් ඊට අනුව ගැලපෙන විදිහට සකස් කරලා මේක තනවා වඩාගෙන ඉදිරියට යන ක්‍රමයක්. ඒ සඳහා බුදුජානනාංශයේ දීලා තියෙන සමග්ගාණන් තපෝසුකෝ. භාවනා කරන්නන් අතර සමගිය තියනවා නම් බෙදා හදා ගැනීම තියනවා මේක කරතයි. තනියෙන් නම් කරන්න බෑ. කදාවත් කරන්න කෙරුවොත් හරි ගියොත් ඒක නණ කියන්නේ පසේ බුදුහාමුදුර කෙනෙක් කියලා. කියන්නේ නැහැ කාටවත් බණක් කඩක්වත් අරින්නේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේලා ශාසනය අපි පිළිගන්නවා. බණ කියන්නත් බෑ බණ කතා කරන්නෙත් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හෝ ශ්‍රාවකෙක් වුණොත් එයා හදා බෙදා ගන්නවා මේ බුද්ධ උත්පාද කාලයක් තියෙන නිසා. ඒ නිසා අපි භාවනා කරන අය එකිනෙකා කරේ ලොකු අනුකම්පාවක් තියෙන්න ඕනේ. වැරදි බාර ගන්න ගතියක් තියෙන්න ඕනේ. ඒකල මේ ලැබෙන අත්දැකීම් ඉදිරියට අනුග්‍රහ කිරීම විද්‍යාවක් නෙවෙයි කලාවක්. මොනම සමීකරණකින්වත් කරන්න බෑ. ඒක කලාවක්. ඒ නිසා අපි ඒකට හැඩගැහිම සඳහා මේක එක සැරයක් කරලා බෑ. බණ ආරක්ෂාවක් අහලත් බෑ. ඒක දැස භාවනා කරලා හරියන්නේ නැහැ. ඒ දැස මේ හරි ගිහිල්ලා හරියන්නේ නැහැ. නැවත නැවත කරමින් දිගට පැවැත්වීමට ඉතින් අද දවසේ ධර්ම දේශනාව සියලු දෙනාට ආධාරෝපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා